නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පරික්ඛං පටිච්ච මච්චරියං ඉති කෝපනේතං උත්තං තදානන්ද පරියායේන වේදි තබ්බං තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක මුදීලා ගත කරන අවස්ථාවක්. ඉතින් මේ වගේ භාවනා වැඩමුළුවකදී ඒ හැදෙන වැඩෙන භාවනාවට සූත්‍රමය වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සාකච්ඡාමය වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සීලමය වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. සමාධි භාවනා ප්‍රඥා භාවනා වශයෙන් මේ ආකාර අනුග්‍රහ පහක් ਸਰවචාන්සේ සඳහන් කරලා තියෙන අනුග්‍රහිත සූත්‍රයේදී මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන එකේ සුත්තමය අනුග්‍රහිතය නැත්නම් මේ භාවනා කරන්නට අවශ්‍ය බෞසුත භාවයේ සුතමේ ඥානයේ පුතේ දැනුම පුලුවන් තරම් කිට්ටු කළ දෙන එක. ඉතින් භාවනා කරගෙන යන කෙනෙකුට ඒ සුතමේ ඥානය නැත්නම් ඒ දේශනා විදිය අහගෙන ඉන්නකොට ඒ තමන්ගේ භාවනාවත් එක්ක ඒක ගැළපීලා යනවා නම් ලොකු සතුටක් ඇති වෙනවා. ආ ඒක තමයි මගේ භාවනාදී සිද්ධ වෙන්නේ කියලා. එතකොට අර සෝතමේ ඥානෙ ටිකක් ඉක්මවලා ගිහිල්ලා ඒ தত্ত্ব භාවනා කරලා අත්දකපු කෙනාට ඒක චින්තාමය වචන ලොකු සතුටක් ඇති කරලා දෙනවා. ඒ විතරක් නෙමෙයි මත්තර දිගට එවැනි භාවනා දිගට කරගෙන යන්න ධෛර්යයක් ඒකෙන් ඉස්සරහට තල්ලු වෙනවා. ඉස්සරහට තල්ලු වීමක් වෙනවා. ඉතින් ඒ නිසා චරවචන වහන්සේ වැඩ ඉන්න කාලේ පුළුවන් තරම් ඒ භාවනා කරන අයට ඒ වගේ සූත්‍ර දේශනා ගොඩක් දේශනා කරලා තියෙනවා අපි කවුරුත් පායේ දැන්න දාන ක්‍රමයට මේ වැඩමුළුවේදී අපි ප්‍රධාන මාතෘකාව වශයෙන් ගත්තේ මහානිදාන සූත්‍රය. ඒක සූත්‍ර පිටකයේ දීඝනිකාය සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඉතින් ඒකේ ප්‍රධාන වශයෙන් මේ පටිච්චසමුප්පාදයක් ගැනයි සාකච්ඡා කරන්නේ. ඒ පටිච්චසමුපාදය අනිකුත් සම්ප්‍රදාන කුල ක්‍රම වලට වැඩිය සමහර තැන්වලදී විස්තර සහිතව සමහර තැන්වල සංක්ෂේපයෙන් මේ මහා නිදාන සූත්‍රය සඳහන් වෙනවා. අපි මේ බ්‍රිස්බේන් භාවනා වැඩමුළු සඳහා එකේ තෝරාගත්තේ මේ වේදනාව නිසා තණ්හාව හටගන්න හටගන්නවා කියන මේ පුරුකෙන් පස්සේ මේ තණ්හාව නිසා පාදාන පච්චා භව භව පච්චා ජාති කියන ඒකට අමතරව වෙන දිහාවකට වැටෙන අංකුරයක් නැත්නම් වෙනත් ආකාරයකට වෙනත් දේශනා විදියකට කියන තවත් අංකුරයක් සම්බන්ධ කරන විස්තරයක් ඊවර හතකින් විතර මේ තණ්හාවම අන්තිම රණ්ඩුවක් කලායක් විවාදයක් ඇති කරන්නත් පුළුවන්. තණ්හාව නිසා උපාදාන කියලා අල්ල බදා ගැනීමක් විතරක් නෙවෙයි විනාශ කරන මරණ එහෙම නැත්නම් හිංසා කරන දැනගත්තත් තණ්හාව නිසාම යන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා ඒ පැත්ත ගෘහ ජීවිත ගත කරන විශේෂ කාර්යභාවල ජීවිත ගත කරන නැත්තන්ට ඒක ඇසරවන සුළුයි මේ ආසක්කදී මහරහා ප්‍රියමනාප භාවයේ ඇලී බැඳීම් වගේ විතරක් නෙවෙයි ගැටීම්නුත් ඇති කරනවා. ඒ විදිහට ඒ ගැටීම් ඇති කිරීම පෙන්නන සර්වචන් වහන්සේ ඒකේනා දණ්ඩා දාන සත්තා දාන විදිහට දඬු මුගුරු ගැනීම අවියතර ගැනීම කලා විවාද විග්‍රහ වගේ කියන ඒ කියන වාද එහෙම නැත්නම් උපවාස කලහ කිරීම වලටපත් වෙන බොරු කියලා කියන අනේක අකුසල කර්මපත් කරන තැන පිළිබඳව ඉතින් මේ පිටසට ඉච්චර කියන්න ඕනේ මොකද ඒක මේ උගත් සමාජයේ නෑ එහෙම නැත්නම් පොහොසත් සමාජයේ නෑ, දියුණුවේ සම්මත සමාජයේ නෑ කියලා මොනම දෙයක්වත් නෑ. ලෝකේ හැම තැනම ඒ එන්නේ එන්නේ එන්නේ දඬු මුගුරු ගැනීම, කලා විග්‍රහ විවාද, බොරු කේලම්, ඒ වගේම අනේක පාප කකුසල ධර්ම ඒකාකාරී වැඩිවීමක් තමයි තියෙන්නේ. ඒ නිසා එවැනි සමාජයක ගත කරන අපි තේරුම් ගත්තොත් මේ සියලුම මේ වැපිරීමක් වෙන්නේ කෙලස් වැපිරීමක් වෙන්නේ ආරක්ෂාව මදිකම නිසා ඒ ආරක්ෂා හේතුයෙන් හැම කෙනාම බයෙන් ගත කරා. ඒ ආරක්ෂාව හේතු නිසා මේ ඇති වෙන කලා විවාද විග්‍රහ මනුෂ්‍ය ලෝකෙ විතරක් නෙමෙයි හැම තිරසනෙක් අතරම තියෙන්නේ ඒ තිරසනා පරිසරයට හැඩගැහිලා ඒ ස්වභාවික වර්ණයක් අනුව සිද්ධ වීමේදී පරිණාමයේදී මේ ආරක්ෂාව තමයි ප්‍රධානම දේ. ඒ ආරක්ෂාව නිසායි මේ සත්ත්ව ලෝකෙ මෙච්චර විසිතුරු වෙලා තියෙන්නේ. ඒ පරිසර අනුව හැඩ ගැහිමින් ආහාර ටික සපය ගන්නත් ඕන, ජාතිය බෝ කරන්නත් ඕන. නමුත් හැම කුඩා සතෙක්ම ගේ මරණය සිදු වෙන්නේ ලොකු සතෙක්ගේ හක්කේ. අල්ලගත ගමන් පණ පිටින් කන. ඉතින් ඒ නිසා ඒ ආරක්ෂාව පිළිබඳව ඇති වෙලා තියෙන පුරුද්ද මිනිස්සයත් ගොඩාක් කල් ඉඳලා අර ස්වභාවික වර්ණය හරහා පරිණාමය හරහා සිද්ධ වෙගෙන එනකොට ඒ වැබ්බැහි වලට ඒ වගේම ආගයන් ආඩම්බරයන් වලට සම්ප්‍රදායට ඉතිහාසයට අපේ සෛල වල තියෙන RNA DNA දක්වාම දිගටම වැහලා තියෙනවා. ඉතින් ඒ නිසා කාටවත් හිතෙන්නේ නැහැ මේ ආරක්ෂාව කියන එක විකෘතියක් වශයෙන් පේන්නේ. ඉතින් ආරක්ෂාව අඩුවක් කාටවත් වගේ තියෙනවා. ඉතින් ඒ නිසා කවුරුත් වගේ වගේ දඬුමුගුරු ගැනීම ගත්තර කමක් නැහැ. ඒකට මතකේ සීමාවක් නැහැ. ඉතින් ඒ ආරස්සාව පිළිබඳ ප්‍රශ්නය අරසානි තමයි මේ ඔක්කොම කෙලෙසෙන්නේ කියන එක යම් කිසි කෙනෙක් වටහාගෙන මේ විදිහට දඬුමුරු ගැනීම හරහා කලා විවාද හරහා විග්‍රහ හරහා බුරුකේලා මිසචන පරිසවචන හරහා ආරක්ෂාව සලසා ගන්න ක්‍රමේ තකතිරු ක්‍රමේ වශයෙන් එහෙම නැත්නම් අසත්පුරුෂ ක්‍රමේ වශයෙන් කල්යාණ ධර්මයක් නොවන විදිහට ධර්ම ආරක්ෂාවක් ඒ විනුවට ਸਰවඥාන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඒ නිසා මේ බාහිරේ සමාජගත හෝ సంతානගතව තියෙනව මේ අනාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේදී සමාජ ඒකාන්තයෙන්ම මේ දඬු මුගුරු ගැනීම ආවුද සම්නද්ධ වීම එහෙම නැතුව කලහ විග්‍රහ විවාද එකම උත්තරීච සමාජයකට මුළු දීලා අපි ගත කරන වේලාවක එහෙම නැත්නම් පොදු ජන විඥාණයෙන් අපි ඇහුවොත් ඒක දන්නේ එකයි ඒක දන්නේ වරණ්ඩුව විතරයි. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අර පුද්ගලයෙක් වශයෙන් තමන් සත්පුරුෂ වෙලා කල්යාණ ධර්ම හදාarලා බලනකොට ਸਰවචනාංශයේ ධර්මය ආරක්ෂා කරන කෙනාට ධර්ම ආරක්ෂාව තියෙනවා කියන එක ඒ અભීත ප්‍රකාශයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කරගෙන යනකොට ඒක මරණින් මත්තේ සිද්ධ වෙන දෙයක් හෝ මෛත්‍රී බුද්ධ සාසනයේ සිද්ධ වෙන දෙයක් නම් ඒ යෙදෙන කෙනාට ඒකෙන් එච්චර විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර විපස්සනා භාවනා කරන කෙනාට ඒක පැහැදිලිවම අත්දැක ගන්න පුළුවන් තමන්ගේ සති සමාධි යම් ප්‍රමාණයකට පෙළ ගැහිලා එනකොට ඒ අර බාහිර ලෝකයේ තියෙන හතුරු බලවේග කෝක වෙතත් අභ්‍යන්තර චිත්ත સંතානයේ කෙලෙස් වලින් යම් ප්‍රමාණයකට తాවකාලිකව හෝ මිදෙන්න පුළුවන් කෙලෙස් යටපත් කිරීම සමත සමාධියකින් නැත්නම් සමත අනුගහිත කිරීමේ අරසාවකින් සිද්ධ වෙනවා විපස්සනාවකින් පැහැදිලිවම අඩියට යනකම් කපලා සුළු වේලාවක් මේක කළ හැකි ඔබට මේ ජීවිතේ එකට පින තියෙනවා භව සම්පatti තියෙනවා ක්‍රම වේදේ තියෙනවා කියලා පෙන්ලා දෙනවා. ඉතින් ඇත්තට මේ ඒ අවශ්‍යතාවය නිසා තමයි ওই මහසිසාරෝ ස්වාමීන් වහන්සේ මේ හත් දින භාවනා ක්‍රම 14 දින භාවනා ක්‍රම ලෝකයට හඳුන්ලා දුන්නේ. නැත්නම් මේ වගේ භාවනා වැඩමුළු නිවන් දක්කනවාම කියන එකවත් නෙවෙයි කෙනෙකුට විශ්වාසයක් ඇති කරලා දෙන්න Tamanට අවශ්‍ය නම් ධාර්මික අනු මේ අරසාව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක දැනට මේ වෙනකොට බටහිර ස්නායුශල්‍ය ස්නායු වෛද්‍යවරු පවා උත්සාහ කරමින් ඉන්නවා බලන්න කෙනෙක් කොච්චර අසහනකාරී ජීවිතයක් ගත කරනවද කියලා කියනවනම් පොහොසත් දුප්පත් දුගත් නුගත් බලවත් දුබල කියන මොන ප්‍රශ්නයක්වත් නැහැ. සියලු දෙනා පුදුම අසහනක ජීවත් වෙනවා. අන්නේ අසහනෙන් තොර ජීවිතයකට එහෙම නැත්නම් ඒ අසහනෙ පිළිතුරක් වශයෙන් භාවනා කරනකොට දැනට තියෙන විද්‍යානුකූල ක්‍රමවලට ඒ භාවනාවේදී යම් ප්‍රමාණයකට මේ පිරිච්ච ගතිය, සන්තුෂ්ටි කරගතිය, සම්පත්‍ති කරගතිය ළඟා කර ගන්න පුළුවන් බවත් ඒක ඒ වෙලාවේදී භාවනා කරන කෙනාගේ මනසෙන් නිකුත් වෙන විද්‍යුත් චුම්බක තරංග මාර්ගයෙන් සහ මොලේ රසායනික මේ රසායනික ද්‍රව්‍ය වල වෙනසෙන් අල්ලන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ මම දැන් අවුරුදු 7-8කට ඉස්සෙල්ලා ඒ කරා ඔය අර විශේෂයෙන්ම ඔය ඇමරිකාවේ World Trade Center එකට ගියාට පස්සේ ඒ කවුද කොහොමද මිනිස්සෙක්ගේ මේ සාමාන්‍ය මේ පුරවැසියෙක්ගේ මනසක් මේ තරම් විනාශයකට හැඟුම්බර වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඒ වගේ ඒ මුළු දුන්නා ඒ සමුළුවේදී ඒකෙදී පෙන්ලා දීලා තියෙනවා පෙන්නකොට මේ දැන්න තියෙන මිනිස්සෙගේ මොලේ මුළු ඇඟම පරීක්ෂා කරන්න පුළුවන් ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක එහෙම නැත්නම් මුළු ඇඟම ස්කෑන් යන්ත්‍රයකට දාලා දාන්නේ හොඳටම භාවනා කරපු කෙනෙක් එයාට පරිශන කරන රිච් ඩේවිඩ් කියන කෙනාට කතා කරන්න පුළුවන් යන්ත්‍රය ඉඳද්දී එයාට ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා එයා විනාඩි 5ක් යන්ත්‍රය ඇතුලේ ඉන්නවා පළවෙනි විනාඩියේදී බුද්ධානුස්සතිය කරනවා දෙවෙනි විනාඩියේදී මෛත්‍රී භාවනා කරනවා තුන්වෙනි විනාඩියේදී විපස්සනා භාවනාව කරනවා ආදි වශයෙන් එක එක විනාඩිය විනාඩියට භාවනාව වෙනස් කරලා ඒ විනාඩිය ඇතුළත ඒ භාවනා මනස්කාරය පවත්වන්න පුළුවන් ඇමරිකන් ජාතික කෙනෙක්ම භාවනා කරපු කෙනෙක් දාලා එතකොට යාගෙන් නිකුත් වෙන තරංග ඔක්කොම අරගත්තට පස්සේ ඒ මොලේ ඒ ඒ අවස්ථාවල කියවලා බලන්න පුළුවන් මෛත්‍රී භාවනා කරන හැම දිනාගෙම සමාන ආකාරයක තරංග වර්ගයක් නිකුත් වෙනවා විපස්සනා කරනකොට තව ආකාරයක තරංග වර්ගයක් නිකුත් වෙනවා ඊට පස්සේ ඔක්කොම පස්සේ ওই දලලමතුමාට ගෙනලා පෙන්නනවා මේ වගේ තියෙන ඒකාකාරීකම මේ භාවනා කරනකොට යම් මට්ටමකට ආවට පස්සේ නිකුත් වෙන තරංගය නිසා පෙන්නලා දෙන්නට හදනවා ඒ විදිහට මෛත්‍රී භාවනා කරන කෙනාට අවිහිංසක හිංසක අදහස් එන්නේ නැති වෙන විදිහට අවිහිංසක පැත්තකට මුලේ මෙහෙම ගත්තට පස්සේ ආයේ කවදාකවත් තව කෙනෙකුට හානියක් වෙන තත්යක් එන්නේ විපස්සනා භාවනා කරලත් යම් වෙලාවක මේ පිරිච්ච ගතිය ආපු කෙනාට අරසාව පිළිබඳ ප්‍රශ්නේ తాවකාලික දුර්වංග වෙච්ච කෙනාගෙන් කවදාකවත් අර විදිහේ නරක නපුරු ආකල්ප ආවේග පිටත් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බටහිර ලෝකයේ කෙනෙක් අදහසක් ඉදිරිපත් කරනවා එතනදී සෑම ආවේගයක්ම නාස්තිකයි. ඒක දුරදිග ගියාට පස්සේ අන්තිමට මානවයාට පරිසරයට තමන්ගේ හිතට හානි කර දේවල් සිද්ධ වෙනවා කියලා. එතෙන් දලයි ළමතුමා කියනවා මම මම විරුද්ධ වෙනව නෙවෙයි බෞද්ධෙක් විදිහට නෙවෙයි මම මේ කතා කරන්නේ මට කියන්න පුළුවන් එහෙම හැම ආවේගයක්ම නරකෙව නෙවෙයි හොඳ ආවේගයක් තියෙනවා අපි දන්න විදිහට කරුණාව කියන්නේ ආවේගයක් හොඳ එකක් ඒ නිසා ඒක පරීක්ෂා කරලා බලන්න ඒක කොච්චර වේගයක් ඇවුනත් සමාජයේ නරකක් මිසක් හොඳක් මිසක නරකක් වෙන්නේ නැහැ කියලා බොහොම ලස්සන දෙබස් යනවා ඒක ඇතුලේ. ඒකෙදි පේන පටන් අර ගන්නවා මේ භාවනාවක් හරහා හිතට යම් පිරිච්ච ගතිය සම්පත්‍ති කරගතියක් ඇති වුණාට පස්සේ ඒකෙන් අර විදිය නපුරු නරක ආකල්ප පිටත් වෙන ගතිය ඒ කාලය තුල යන්ත්‍රයකට උනත් අල්ලන්න. ඒ නිසා ඒ කරන කෙනාට තේරෙනවා ඇති. නමුත් පිටගෙනුට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මෙයාගේ හිත තියෙන දැන් කරුණාවයි කියන. දැන් තියෙන්නේ උපේක්ෂාව. එහෙම දැන් දැන් තියෙන්නේ විපස්සනාවේ කියලා දැනගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් බටහිර ලෝක කෙනෙක් පෙන්න දුන්නාට පස්සේ බටහිර පව පිළිගන්න ලෑස්තිලා තිනවා පිළිගන්න පුළුවන් තත්යකට ඇවිල්ලා තිනවා මේ අනාරක්ෂාව පිළිබඳ අසහනය පිළිබඳව එහෙම නැත්නම් මානසික ආතතිය පිළිබඳව ਸਰව ව්‍යාපීව පවතින මේ ප්‍රශ්නට භවනාවෙන් උත්තරයක් දෙනවා. ඉතින් ඒක ඒගොල්ල උත්සාහ කරනවා දිගින් දිගට කරන්න. ඉතින් ඒකෙදී ඒ සමීක්ෂණයකදී ඒ බටහිර විද්‍යාඥයෙක් දලයි ලාමාදී තුමා දීපු භාවනා කරන යෝගාවචරයේ ඒ යන්ත්‍රයට දාලා දැකපු ඒ හාස්කම දැකලා කියනවා මේකට කොහොමද මේ මේ වගේ සන්තෝෂයෙන් මනුස්ස ලෝකේ ජීවත් වෙන අනුන්ට මෛත්‍රී කරන මනසක් හදාගන්න කියලා. ඉතින් දලම කියන එක හරිය ලේසි කියලා. ඉතින් අර ඇහුවට පස්සේ කියන කොහොමද අපිටත් මේ කියලා දෙන්නේ මොකද ඇමරිකාවේ එහෙම ක්‍රමයක් ගැන හිතන්නවත් බෑ. දලයි ළමතුමා කියනවා පැය 10000 පණලා භාවනා කරන්න කියලා ලේසි කියලා. ඉතින් ඇමරිකන් කාර්ය උඩ ගිහිල්ලා බිම වැටෙනවා පැය 10000ක් පැයක් කරන්න බෑනේ වයක් උන්න. ඒ තරම්ම ඕවර් ටයිම් දුවන මිනිස්සුනේ. දවසේ පැය 24 මැදිව දුවනවා. ඊට පස්සේ දලලම තුමා කියන්නේ ඇත්ත. මොකද යා කියනවා ඒකට ඇමරිකන් කාර්යන අල්ලලා අත ගහගත්තට පස්සේ කියනවා දලලමතුමා කියන ඕගොල්ලෝ හදාගත්ත ජීවන රටාවේ හැටියට ආර්ථික හැටියට මිනිස්සුන්ට එක තැනක චිත්තක්ෂණයක් ඉන්න බෑනේ. අඩු ගන්න මේ පහේ දෙකේ පන්තිට යන ළමයෙකුට බලන්න අද මොකද වෙලා තියෙන්නේ කියලා. අපිට වගේ යටපැත්තේ හෙළුවෙන් තියන ගඟට බැලලා පෑයක් දෙකක් නාන්න හෙළුවෙන් නාන්න අද දිනෙකට හම්බෙයිද? නිකන් අහුවේ ඇවිදින්න. පොළවේ වලක් හරන්න මොනමයි තිවාසිකමක් කරන්නේ? ඒ තරමට මේක විනාශ කරා. ඊට පස්සේ කියන නමුත් ඔබතුමාලට මට කියන්න පුළුවන් ටිබෙට් ජනගහණයෙන් 100ට 1ක් 2ක් අතර හැම කෙනෙක්ම පැය 10000 පන්න භාවනා කරලා ඉන්නේ කියලා. මොකද ටිබෙට් ජාතික උංගුව දෙනෙක් ලාමලා. පුංචි කාලේ ඉඳලා භාවනා කරනවා. ඇමරිකන් කාර්යයට ටිබෙට් කියලා රටක් තියෙනවද කියලාවත් දන්නේ ඒ දලයි ලාම සමාගේ තියෙන අද තියෙන මිෂන් එකේ ඉච්චරයි ටිබෙට් කියලා රටක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් මිරිකලා ڇප්ප කරලා තියෙන්නේ. ඒකේ තිබුණ සංස්කෘතිය සියල්ලම විනාශයි කියලා පෙන්වන්නයි ඔය දලයි ලාම තමා ඔය අමතරම ඇවිදින්නේ. ඊට පස්සේ කියනවා ඕගොල්ලන්ට හිතා ගන්න බැරි වුණාට අපේ රටේ හැම කෙනාම ජීවිතේ මෙච්චර කාලයක් භාවනා කරනවා කියලා. ඉතින් ඒ නිසා ඒ රටේ මිනිස්සු චීනය ඇවිල්ලා ڇප්ප කරලා විනාශ කරාට කවදාකවත් යුද්ධෙට බෙලෙන්නේ නැහැ. කවදාකවත් ගහපැන ගන්න යන්නේ නැහැ. දලයි ළමතම කවදාකවත් කියන්නේ නායකයෙක් වශයෙන් අපි මේකට විරුද්ධව හටන් කරමු කියලා විග්ඝහ කියලා කියන්නේ උපවාස කවදාකවත් නැහැ. වාද විවාද මොකක්වත් නැහැ. මේ ශීඝ්‍ර වෙච්ච දේ මෙච්චරයි. මේ මිනිස්සුන්ට ගිහිල්ලා කියනවා මෙන්න අපිට ඉන්න තැනක් නැහැ. මම ඉන්නේ ඉන්දියාවේ ධර්මශාලාවේ. එන්න බලන්න අපි එතනදත් භාවනා කරනවා. දිගට භාවනා කරලා ලෝකෙට පණිවිඩයක් දෙනවා. අපිට ආරස්සාවක් තියෙන නිසා අපිට කලා විග්‍රහ විවාද දණ්ඩ දාන සත්තා දාන මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. මොකද හේතුව අපිට ධර්මයේ තියෙනවා. ඉතින් ඒක මේ ඇමරිකාව වගේ රටකට විශාල අලුත් අදහසක්. ඒ නිසා යැත්තෝ මේ තලලතුමාගේ තියෙන නිහතමානී වැඩපිළිවෙලට පුදුමාකාර විදියට ගෞරව කරනවා මේ මනුස්සයට මෙච්චර තලලා මෙච්චර ڇප්ප කරලා ජාතික නායකත්වයේ හම්බෙලා තියෙද්දි නොදකින් කියන වචනයක් කියන්නේ. තුන් තුන් කියන වචනත් පාවිච්චි කරන්නේ. ඒ නිසාද මිනිස්සු මිනිස්සු ලෝකෙ මිනිස්සු බුද්ධාම කියන මොකද්ද කියලා දන්නේ දලයි ළමහරා. ඊට පස්සේ ඊ ආරක්ෂාව පිළිබඳව ධර්ම ආරක්ෂාව ගත්තට පස්සේ ජාතියක් වශයෙන් ටිබෙට් ජනතාව පෙන්නනවා. ඒකට හේතුව මේ ආරසාව පිළිමත ප්‍රශ්නයක් කෙනෙකුට මතුවෙන්න හේතුව මසුරුකම කියන එක අපි ඉගෙන ගත්තා ඊයේ. යම් කිසි කෙනෙකුට මසුරුකම තියෙනවා නම් මච්චරයන් පච්චය මච්චරයන් පච්චය ආරකෝ. ඊට පස්සේ දැන් අපිට මේ දවස පුරා ඇති වෙන ආතතියට දවස පුරා ඇති වෙන මේ අසහනයට හේතුව අරසාව නම් කෙනෙකුට හිතනවා මට එච්චර මයිලක මසුරුකම තියෙනවා. අපි මිදන් දෙනවා ඔක්කොමත් කරද්දී මේ මසුරුකමක් අපිට ඕනේ ගලවලා දාන්න. ගැලවෙන්නේ නැහැ. භාවනා කරත් ගැලවෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒකේ තියෙන ඒකේ තියෙන ගැඹුර කියන්නේ ගැලවුණාට පස්සේ ගැලවුණා කියලා දන්නේ නැහැ. භාවනාදී මෙන්න මෙතෙන්ට යනකොට මනසුරුකමයි හිතේ නැහැ කියලා ඒ භාවිත මනසක් දැකලා ඒතන මසුරුකම නැහැ කියලා සන්තෝෂයක් එන්නේ ආවිද. තව ඉස්සරහට යන්නේ තවාරක මිනිකලා ගන්න හදනවා. මොකද ඒ මසුරුකමේ තියෙන නපුර තේරෙන්නේ. ඉතින් එවැනි මසුරුකමක් අපිට මේ දෙවේලේ කරදර කරද්දී නැත්නම් දෙවේලේ අසහනයක් තියෙනවා කියලා කියන්නේ දෙවේලේ මසුරුකම තියෙනවා කියන්නේ. එවැනි මසුරුකමකට හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මේ මේ මේ මහානිදාන සූත්‍රය පෙන්නනවා පරිග්ගව. යම් කිසි කොටස් අල්ල බදාගන්නේ. මේ ලෝකයේ තමයි යම් කොටසක් යම් පැත්තක් අල්ල බදා ගන්නවා. ඉතින් ඒක කියනකොට සාමාන්‍ය මේ වනි භාවනාවක් නොකරන පුතත් දැනට හිතෙන්නේ අපි මේ යම් රූප කොටසක් අල්ල ගන්නවා. ඇහැට ප්‍රියමනාපය කියලා වගේ දර ගිහින් ලොක් කරලා තියාගන්න. ඊට පස්සේ ශබ්ද කොටස් වගේ අල්ලගෙන ඒවත් අරස කරලා යතුරු දාලා තියාගන්න මගේ ශබ්ද කියලා. ඊට පස්සේ ගන්ධ જાති එක එකකට එක එක જાති ඒ වර්ෂ කරලා තියාගන්න. රස જાති අපි කැමති මේ ඉන්දියන් කෑම වලට ආයකට කැමති චීන කෑම වලට ගිය ඒ රස જાති ලන්තියයි ඊට පස්සේ මේ කයට පහස කියලා යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි අපි ගෙවල් වල පුරවගෙන තියාගෙන අපි ඔය ටික තමයි වස්තුව කියලා අතුරු දාලා කියන්නේ ඉන්නේ ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම අපිට මේ මසුරුකම පෙන්වන්න තියෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ඒක එහෙම තමයි නැතුවමත් නෙවෙයි. නමුත් භාවනා කරන්න මේ වගේ තැනකට ආපු කෙනා හරි මනාපයි. ඒ Tamange ගෙදර තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් අභිනිෂ්ක්‍මණය කරනවා. ඉවයි වෙන්නේ නැමත් ඇවිල්ලා බලන ඉඳගත්තම මොකද වෙන්නේ කියලා? අර ඔක්කොම හිතේ වැඩ. ගෙදර ඉන්නවටත් වැඩිය ඒව පිළිබඳ සංඥා තමන් ඒ ආශ කරන හෝ තමන් මේ වෙනකොට වත්තු බූදල් වීදම් කරලා හම්බ කරගත්ත ඒ රූප ටික, ශබ්ද ටික, ගන්ධ ටික, රස ටික, පහස ටික අතාරින්න ගියාට එලවගෙන ඇවිල්ලා භාවනා කරනකොට පහර දෙනවා. ඒවා නීවරණ වශයෙන් පහර දෙනවා. ඒ නිසා මේ රූපවල නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ රූප සංඥාවල. මම මේ රූපේ කියන වචෙන්ට අර්ථ දෙකක් ඇතුව කතා කරන්නේ රූප රූප වලටත් රූප කියනවා විෂද්ද රූප වලටත් රූප කියනවා ගන්ධ රූප රස රූප පොට්ටබ රූප කියලා මේ රූප ධර්ම ආමිෂය කියලා මේකට වචනයක් පාවිච්චි කරනවා මෙව්ව ප්‍රශ්නයක් කියලා වෙහිතාන හිතියට භාවනා කරන කෙනෙකුට විතරක් තේරෙනවා ඒවගෙන් අපි කායිකව වෙන් වුණාට ඒකට කියන්නේ කාය විවේකී ලැබුවට ඒවා එළවාගෙන ඇවිල්ලා අපිට පහර දෙන්නේ නැහැ ඒ පහර දීමේදී සරුවච්චන් වහන්සේ අහනවා මාළුක පුත්ත කියන ස්වාමීන් වහන්සේ නමගෙන් මාළුක පුත්තය උඹට මම ප්‍රශ්න කරනවා කැමතිද උත්තර දීපන් කියලා යම් කිංචි චක්කු විඤ්ඤය රූපා යම් කිසි ඇහැට ගොදුරු වෙන මුලිච්ච වෙන්න පුළුවන් රූප જાතියක් තියෙනවා අපි කියන වර්ණ රූප කියලා කියන්නේ යම් කිංචි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පොබ්බං නපස්සති නපස්සී සාන්ති. ඒ රූපේ දැකලා නැහැ. බලමිනුත් නැහැ. පේන්නෙත් නැහැ. මත්තර පේන්නෙත් නැත්නම් එහෙම රූපකින් ඔබට චන්ද්‍රයක්වත් ඡන්දයක්වත් රාගයක්වත් ප්‍රේමයක්වත් හටගන්නේ නැහැ. යම්කිසි රූප જાතියක් තියෙනවා කවදාවත් දැකලා මේ දැනට දැල දකිනුත් නැහැ, පෙනෙමනුත් නැහැ, මතර වෙන්නෙත් නැත්නම් උඹට එහෙම රූපයකට කැමැත්තක් අල්ලගැනීමක් රාගයක් ප්‍රේමයක් එයිද කියලා. නෑ කියලා. ඒ නිසා අපිට රාගයක්, චන්ද්‍රයක්, ප්‍රේමයක් නැත්නම් මේ කලාවික එන්නේ අපි ආසාවෙන් අල්ලගත්ත රූපෙටකින්මයි. අපි වර කොච්චර මහන්සිලා තියෙනවා. අපි වර කොච්චර මේක මම කියා ගන්නවා. මගේ කියා ගන්නවා. ඒක ලෙවල සර්වඥ සඳහන් කරලා තියෙනවා. ඔබ යමකට ප්‍රේම කරා නම් පිමතෝ ජායති සෝකෝ. පිමතෝ ජායති භය. පිමතෝ ජායති සෝකෝ පිමතෝ ජායති භය. තණ්හා විපවුත්තස කුතෝ සෝකෝ කුතෝ භය. ඉතින් අපි දැන් මේ වෙලාව ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිල්ලා ඒ තණ්හාව දුරුකරන්න নানা ප්‍රකාර ක්‍රම නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වැඩුවත් අපි හිතේ තාම අසහනේ තියෙනවා. අපි හිතේ තාම මානසික ආතතිය තියෙනවා. ඒ කියන්නේ අර ඒ දේවල් නැති වුණාට ඒ දේවල් කෙරේ තියෙන සංඥාවට රූප සංඥාව ඉල්ල වෙලව පහළ දෙන නිසා මෙතන ඇත්තටම පරිග්‍රහ කරලා තියෙනවයි කියලා කියන්නේ වස්තු ගොඩක් බදාගන්න එක නෙවෙයි තර රූප ආමිෂේ බදා ගැනීම නෙවෙයි ඒ රූප සහ ආමිෂේ සම්බන්ධව අපේ තියෙන සංඥාව එනට ඒකටදී රුචි අරුචිකම ඒ නිසා නිින්දෙදිත් පාර දෙනවා. භාවනා මධ්‍යස්ථාන තවත් පාර දෙනවා. මේක ගලවන්නේ කොහොමද? නැත්නම් මේකේ ආදීනව දැන මේ සමසුරකම තියෙනවා. මේ නිසා ආරක්ෂාවක් තියෙනවා. අනාරක්ෂාව අනාරක්ෂාව නිසා ඔය කියන දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කලා විග්‍රහ විවාද ඇති වෙනවා. බුරු කියලා මේ සචන කියවෙනවා. নানা ආකාර අකුසල් වෙනවා. නමුත් මේ හිත අල්ලාගෙන තියෙන මේ ඇල්ලිල්ල ඒ පුද්ගලයාට ඕන වුණත් ගලවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. ඒකෙදී අපි පරිග්‍රහිතය කියන එක ගමු වස්තු අල්ලගන්න එකත් පරිග්‍රහිතය තමයි. නමුත් මෙතන ප්‍රධාන වශයෙන් තියෙන්නේ තමයි සංකල්ප වලට බැඳීම. අන්නේ සංකල්ප වල බැඳීම පරිග්‍රහ කියන වචනේ ගත්තොත් මේ පරිග්‍රහිතයේ සයන්කතන්ද එවැනි ඒ අල්ලබදා ගැනීමක් මා විසින් කරන ලද්දක්ද? ඉතින් මා විශ්ින් කරන්න ලද්දක් නම් මේ වෙලාව අයින් කරන්න පුළුවන් වෙන්න එපා. දැන් ඒකේ මේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒක අයින් කරලා අනිවරණ නැති වෙන්න භාවනා කරනකොට මා විශ්ින් කරන්න ලද්දක් නම් අයින් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් අපි ඕලාන්තර උදේ ඉඳලා හැන්ද වෙනකන් කෙරුවත් නිවරණ වශයෙන් කාමච්ඡන්දේ මතුවෙන අයින් කරන්න දැනගලොත් අයින් කරන්න බෑ. නැත්නම් කලා විවාද විග්‍රහ කෙන විදිහට ව්‍යාපාදේ මතුවෙනවා. මේ අරමුණේ තියාගෙන ඉඳ දෙන්නේ නැතුව අයින් කරන්න බෑ. එළවෙලෝ පාර දෙනවා. එහෙම නිසා ඒ කොටිති සාංශේ ආන මහා සාරිපුත්‍ර සාංශකෙන් මේක සයන් කතං සාරිපුත්‍ර සාංශේ නෑ. මේ වගේ දුක් දෙන දෙයක් විශේෂයෙන් භාවනා කරන කෙනෙක් මම කෙරුවා මගේ කියා ගනීද? නෑ. පරං කතන්ද? අපිට මේ ලස්සන ලස්සන රූප හම්බල දුන්නේ කවුරුවක්ද? ලස්සන ලස්සන සත්ත්ව කවුරුත් අපිට ගෙනත් දුන්නේ නෑ. නෑ. අනුන්දීවේ ගොඩේ අනේ ඕවර් ටයිම් කර කර හම්බ කරපුවා. රට රාජ්‍ය පැනලා ගිහිල්ලා හම්බ කරගුවා. ඊටම් බෝතල් ඉපා කරලා හම්බ කරගුවා. නෑදෑයෝ වතු අතහැරලා හම්බ. පරංකතමුත් නෙවෙයි. ඊට පස්සේ ආන වෙන සයන්කතම් පරංකතම් දෙකෙන්මද කියලා. අනුන් සහ තමන්ද. ආර්ගතු සංස්කෘත නෑ කියලා. එහෙනම් අසයන්කතම් අපරංකතම් අදිච්ච සමුප්පන්න කියලා. ඒක අහම්බෙන් එක එකට පොට්ටේට හම්බ එකක් එකක්ද කියලා. ඒත් නෑ. මේ පරිග්ගහිතේ දැන් අපි ළඟ තියෙනවා පුචර්චු ගන්න ටිකක්. අපි ළඟ තියෙන පෞරුෂත්ව ලක්ෂණ ටිකක්. ඉතින් අපි මේක අපේ ආයිති වාසනාවක් විදිහට මරණකම් රකින්න එක නෙකරන්නේ. ඒක ඒකේ භයානකම තියෙන ගලවන්න කී දවසේ ගලවන්න කී දවසේ අහන්න වෙනවා ඒ රුචි අරුචිකන් ටික ඒ සංකල්ප රාගය ඒ තියෙන පරිග්‍රහිතය මම කරන ලද්දක්ද අනු කරන ලද්දක්ද දෙගොල්ල කරන ලද්දක්ද අධිච්ඡ සමපන්නයි නැත්නම් ඔට්ටේට වෙච්ච එකක් කියලා සාරිපුත්‍ර සංස් කියනවා නෑ. එහෙනම් අහනවා ඒ කොටි සාංශය වහන්සේගේ සයන් කතන්ද කියලා අහනකොටත් නෑ කියන්නේ. පරංගතන්ද කියන කොටත් නැහැ කියන්නේ. සයන්කතං පරංකතං කියන කොටත් නැහැ කියන්නේ. එහෙනම් අසයන්කතං අසයන්කාරං අපරංකාරං අතිච්ච සම්පන්නයිද කියන කොටත් නැහැ කියන්නේ. මම කොහොමද තීරුම් ගන්න කියලා. ඊට පස්සේ කියනවා ඒක මතුවෙන්න අදාළ හේතු ඇති කල්ලියක මතුවේ. උඹට කරන්න ඕනකට කරන්නත් බෑ උඹට කරන්නට අයින් කරන්න බෑ. පිටගෙනකොට ওই දේ උඹලට දෙන්නත් බෑ පිටගෙනකොට ඔය ඔය පරික්කහිත අයින් කරන්න බෑ. දෙගොල්ල එකතු කරලා තටමැවකට හරියන්නේත් නැහැ. ඕක නිකන් අහම්බෙන් වෙච්ච එකකුත් නෙවෙයි. ඕක ඒ අදාළ හේතු ඇති කල්ලි මේ දේ සිද්ධ වෙනවා. එතකොට මේ පරිග්‍රහිතයට අපි මේ මේ මම මගේ රුචිකත්වයේ මගේ මන අපේ මගේ ඡන්දේ මගේ ප්‍රේම කියලා අපි වර්ණවල යම් යම් වර්ණවලට කැමති අනිතට කැමති නැහැ. ශබ්දවල යම් යම් ශබ්දවලට කැමති සංයෝග කැමති නැහැ. ගන්ධවල මේ මේවට කැමති සුගන්ධ ගන්ධ කියලා දෙකට කඩා ගන්නවා. රසවල මේ රසයට කැමති මේ රසයට කැමති නැහැ කියලා දෙකට කඩා ගන්නවා. පහසෙන් මේකට කැමති මේකට කැමති නැහැ කියලා කඩා ගන්නවා. මේ කඩා ගැනීම නිසා අකමැති දේ වෛර කරනවා. තම අර කැමැති දේ මුඛාද බදාගත්තා වගේ අල්ල බදාගන්නවා. මේක පරිග්‍රහිතේට හේතුව අජෝසනිය කියලා පරිග්‍රහිතේ නිසා ආරක්ෂාව මච්චරිය පහළ වෙනවා. නමුත් මේ පරිග්ගයිත හේතු ආජෝසනය යම් යම් දේවල් වැඩිපුර ඇසුරු කරලා ඒකට ගෙවැදී රිංගා ගැනීම මම කියා ගැනීම නිසා ඒක එහෙම සිද්ධ වෙනකොට ඒක දිගේම යනකොට ඒ රුචි අරුචිකන් ටික විතරමයි Tamanට පේන්නේ ඊට විකල්ප මොනවාක්වත් පේන්නේ අර දේ తත්‍ර తත්‍රා විනන්දනී කියලා අහුවෙච්ච එක අල්ලගන්න. තණ්හාව එක ලක්ෂණයක් තමයි යායත්තන පොනෝ භවිකා తත්‍ර తත්‍රා විනන්දනී. අපි ගොමුකුරු මිනිහෙක් වුණා නම් බොම්බෙට්ටක් අල්ලගන්න. කැරපොත්තෙක් වුණා නම් ඉඳුල් ටිකක් අල්ලගන්න. බල්ලෙක් කබරෙක් වුණා නම් බල්ලෙක් වුණා නම් මිනිස්සුන්ගේ අසුචිත් අල්ලගන්න. කබරෙක් වුණා නම් කුණු වෙච්ච කුණක් අල්ලගන්න. දැන් මේක මේ නදී චික් කීතර ගොම්බෙට්ටා ගොම්බෙට්ටක් අල්ලගෙන ඉන්න ගොමුකුරු මිනිහ දකින්නකොට චික් කියලා හිතෙනවා. ඔය ගොමුකුරුෙක් වෙච්ච දවසට අනේ බුක උඩ තියාන අරක තල්ලු කරගෙන යනකොට රට රාජ්‍යයක් හම්බුනා වගේ ඌගෙන් කිව්වොත් එimhe අපි මේ යන්න දන්නේ මේ කම්පියුටර් එකක් ගාන කියලා පිස්සු දෙක කම්පියුටරේ කණ්ඩය මේ බලපන් මට ගුඩියක් පිටින් හම්බුනා කියලා අර ගොම්බෙට්ට තමයි පෙන්නන්නේ. යන්න යන තැන අල්ලනවා. යන යන තැන අල්ලනවා. ඊ අල්ලගත්ත දේ කොච්චර බැඳිලා තියෙනවද කියනවනම් Tamante එක අයින් කරන්න ඕන වෙච්ච දවසේ තීරණ පටන් ගන්නවා එකක්වත් මං අල්ලනවට වැඩිය වේගෙන් එව්වා අපි අල්ලගෙන තියෙනවා. ඒ නිසා අයින් කරන්න ගියාම කොල්ල ගුලියක් ගලවන්න ගියා වගේ අල්ලන අල්ලගෙන ගෑනේ. ඉතින් ඒ නිසා අපිට ඉස්ලාම දරගන්න වෙනවා මුළු ලෝකෙම මේ ආර්ථිකය හරහා, දේශපාලනය හරහා, සමාජ විද්‍යාත්මය හරහා අල්ලණ්ඩයි හදන්නේ. මේ මුළු හදලා තියෙන මුළු ආර්ථිකය අධ්‍යාපන ක්‍රමය සංසාරේ හැම දෙයකම කරන්නේ Tamange අරස්සාව සඳහා මුදල් ටිකක් අල්ල ගන්නවා නිලයක් අල්ල ගන්නවා තාන්න මාන ටිකක් අල්ල ගන්නවා දැනුමක් අල්ලගෙන ඒ හරහා තමයි අපි පෙන්වන්න හදන්නේ මමත් අසවලයි කියලා. එකකින් අපිට අරසාවක් දෙයි කියලා. නමුත් ඒව අල්ලගත්ත මිනිහයි නැති මිනිහයි අතර දුකේ මොන්නම වෙනසක් නැහැ. අල්ලගත්ත රොකටව හම්බ වෙන්නේත් නැහෙනි. හම්බ වෙච්චි දිනු වෙච්චි මිනිස්සයාත් හම්බ වෙන්නේ නැහැ කියලා කනගාටු වෙච්ච මනසතර දුකේ වෙනසක් නැහැ නිසා මේ අල්ලගෙන ඉල්ල අවසාන සිද්ධ වෙලා තියෙන්නේ නඩපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ. ඒකේ භයානකම තේරෙන්නේ සරුවචනාංශයේ දේශනා කරන විදිහට මේ අල්ලගත්ත දේ තියෙන ආදීනව දැකලා ගලවන්න ගිය දවසේ ඒක මොන තාලෙකවත් ගලවන්න බෑ මොකද බලනකොට අපි ඒක අල්ල ගන්නට වැඩිය තරවේගයකින් ඒව අපිව අල්ලගෙන තියෙනවා මේ හදිහට මේ යකඩයක් මලකඩ කනකොට මලකඩේ යකඩේ අල්ල බදා ගන්නවා වගේ ඒ කාගෙන යන වැඩි. ඉතින් ඒ නිසා අපිට භාවනාවකදී අපිට පුළුවන් නම් යම් ආකාරයකට මේ පරිග්‍රහිතමේ අධයන්ට අල්ල බදාගෙන තියෙන දේවල් ටික දැකගෙන ඒකත් මගේ අවිද්‍යාවත් අතර පුදුමාකාර එකිනෙක අල්ල බදා ගැනීමක් තියෙන නිසා මට මේ අල්ල බදා ගැනීම කියන ධර්මතාවය අල්ලා බදා ගැනීම කියන સંદર્ભය සංසිද්ධිය දිහා බුදුන් දකින ආකාරයෙන් බලන්න. රහතන් වහන්සේ නමක් බලන විදිහට බලන්න. ඒ සඳහා මගේම පරිග්‍රහිතය මගේම තියෙන මේ අල්ලා බදා ගැනීම පරිශ්‍රණයක අමුද්‍රව්‍යයක් කරගන්න පුළුවන් නම් අන්න ඒ දෘෂ්ටි කෝණයට තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒ විපස්සනාවට පරිග්‍රහිතේ අමුද්‍රව්‍යයක් වශයෙන් අවශ්‍යයි. අනුන්ගේ පරිග්‍රහිතකේ මේ විපස්සනා කරන්න බෑ. ආපු නැති පරිග්ගහිතකින් කරන්නත් බෑ. එන්න තියෙන පරිග්ගහිතකින් කරන්නත් බෑ. මේ දැන් මේ මොහොතේ අල්ලගෙන තියෙන අල්ලගනිල්ල හරහා තමයි ඒක කරන්න වෙන්නේ. ඉතින් එතකොට එවැනි ධර්මතාවයක් පරිග්ගහිතය කියන අපි කෙලේශයක් කියලා ගමු. මේ කෙලේශය අපි මුලමදාක වශයෙන් දැකගන්න මොන විදිහේ උපක්‍රමයක් නිබ්බාණගාමිනී ප්‍රතිපදාවද ਸਰවචනාංශය දෙන්නේ කියලා කිව්වොත් ਸਰවචනාංශය මේ එකකින් එකක් ප්‍රතිස්ථාපනය කරන ඒකට කියනවා අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා කරන එකට තමයි මේක ගලවලා දාන්නේ. ඒ නිසා අපි කරන්නේ තද්ද බල තද්දපල විදියට ඝන බහල විදියට අපි අල්ලගෙන හිටියානම් මට මේ වර්ණ රූපය අත්‍යවශ්‍යයි කියලා. ඒක නැත්නම් මම මැරනවා මට මේක ඕනමයි කියලා අපි දඟලලා කරලා කියන අපි දානීය මාර්ගයෙන් අපි බලනවා ඒක කාට හරි දීලා ඒ තමයි රුචි කරන දේ කාට හරි දීලා ඒ හරහා පින කියන එක අරගෙන දීලා දාන. සද්දකුත් තියෙනවා අපි තාම ප්‍රිය කරන පණවාගේ රකින්න අපි බලනවා එකෙන් ටිකක් අඩවන්න. ප්‍රිය කෙනෙකුට හරි කවන්න නදන්න කෙනෙකුට හරි ඒක දීලා බලන්න. ඊටසේ ගන්ධ රස පහස ආදී වශයෙන් අපි දස දාන වස්තු වශයෙන් කරන්නේ අපි ප්‍රියමනාප අපි කෑවොත් අපිට වරදින් නැති ධාර්මිකව හම්බ කරපු දෙයක් කාටද දෙන්න බලන්න. ඒ දීම හරහා තද බල ඝන බහල පරිග්‍රහිතේ අපි අතහැරේ. ඒ අතහැරියාට පස්සේ අපිට කුසල් කියලා එකක් අපි අල්ලන්න පටන් ගන්නවා. මම මේ දාන දීපේ තමයි ගොඩක් පින් තියෙනවා කියන. එහෙම නැත්නම් ගේසිත සම්බන්ධ ආමිෂ වස්තු අතහැරලා අපි නිස්සරණ සිත වශයෙන් පැවිදි වෙනවා. පැවිදුණාට පස්සේ බුදු ඇලිල්ලක් අල්ලන. ගියෝ තාම දන්නේ නැහැ ඒකේ ඇලිල්ල රා. ඒ නිසා ගිය බලන්න කවදද පැවිදිණම් වෙන්නේ කියලා පැවිදි වෙලා අල්ලන ඇලිල්ල. ඒක මේ ඔය බ්‍රහ්මයාටවත් තේරෙන්නේ නැති ඇලිල්ලක් ආවේ. ඒක ඇල්ලුවට පස්සේ අර ගිහි දුකේ වගේම දුකක් එනවා. නමුත් සර්වඥාන්සේ නිකන් කියනවා ඒ ගිහි දුකට වැඩිය පැවිදි දුක හොඳයි. ගිහියෙකුට තියෙන ගේයසිත දුක දරුවා මල්ලන්නේ නැතිවීම නිසා වස්තු භෝග නැතිවීම නිසා ඇතිවෙන දුක වගේ තමයි පැවිදුණාට පස්සේ කිසිම අඩුවක් නැහැ. නික්කමසිත දුක කියලා જાතියක් තියෙනවා. ඒ ගේසිත දුක ගොරෝසුයි අර ඝන බහලයි. ඒ වෙනුවට නික්කමසිත දුක වෙනුවෙන් අරක නිසා මේක දීලා දාන්නේ. ඊට පස්සේ ගේසිත සැපක් කියලා එකක් තියෙනවා. ගෘහස්විත සැපක්. නික්කමසිත සැපක් කියලා තියෙනවා. ගෘහස්විත සැප නික්කමසිත සැප මාර්ගෙන් දීලා දාන්නේ. ගේහිත උපේක්ෂාව කියලා එකක් තියෙනවා. නික්කමෙන්ස උපේක්ෂාව කියනවා. මේක මේකෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා අර ඝන බහල ගොරෝසු පරිග්‍රහිතය ඊට වැඩිය සියුම් වෙච්ච පරිග්‍රහිතයකින් අයින් කරන්න කියනවා. ඉතින් ඒ අයින් කිරීමේදී පරිග්‍රහිතේ නම් තියෙනවා. ඉසල තුනේ ගොරෝසු ඕන කෙනෙකුට පේන වැగిරෙන පරිග්‍රහිතයක් ඒ වෙනකොට දැන් සියුම් පරිග්‍රහිතයක් අල්ලගෙන. ඒකට අපි කියමු ඝන බහල් පරිග්‍රහිත අපි කියමු ආමිෂ සුඛය කියලා. ඊට පස්සේ අපි නිර්ආමිෂ සුඛය ගත්තයි කියමු. නිර්ආමිෂ සුඛය ගත්තට පස්සේ ඒ නිර්ආමිෂ සුඛය උපේක්ෂා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්න. උපේක්ෂා ප්‍රතිස්ථාපනය කරනකොට සුඛය ගත්තේ ඇත්තටම දුකක් ගෙවම් කරලා ඒ දුක් සැපය අල්ලගෙන ඉන්න වටිනවා. මහන්සියෙන් හම්බ කරපු දෙයක්, ධාර්මිකව හම්බ කරපු දෙයක්. නමුත් ඒ සුඛය දුකක් බවට පත් වෙනවා. ඒක විපරිණාම වෙන නිසා කවදා හෝ උපේක්ෂා මාර්ගයේ මේ අල්ලාගත් සුඛය ප්‍රතිස්ථාපනය කෙරුවේ නැත්තම්. ඊට පස්සේ මේ උපේක්ෂාට ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා. දැන් නම් මම දුකත් ගෙවම් කරලා සැපගත් සැපත් ගෙවම් කරලා උපේක්ෂාවට ගත්තා. මේ උපේක්ෂාවට ගියාට පස්සේ තේරෙනවා අපි සංසාරේ මෙතෙක් කල් හිටියේ මේ අන්ත දෙකේ සැප දුක දෙක හොයමින් ඒ නිසා අපි මේ වෙලාවේ කරපු හැමදේම දුකට හිටිනවා. දැන් නම් යන්තම් උපේක්ෂාවේ හිටියා. අන්න එතෙන්දි Taman අතීතය දිහා බැලුවාම පේනවා මොන්න තරම් තකතිරුකම්, මෝඩකම්, මරිකම්, අමනකම් මේ සංසාරේ පුරාට කෙරුවා. උපේක්ෂාවට ඇවිල්ලා උපේක්ෂාව පట్టල වෙන්න. උපේක්ෂාව පදම් වෙන්න. අදින්චි වෙලා හොඳට උපේක්ෂා තමන් ගෙදර බාරපත් වුණාට පස්සේ තේරෙනවා මේ උපේක්ෂාව ඉන්නකොට අපි මෙතෙක් කල සංසාරේ හැම ප්‍රයත්නයකින්ම කෙරුවේ මේ සැප දුක දෙක එළෙවි. උපේක්ෂාව දන්නෙත් නැහැ. එදාට බුදුරජාණන්සේ කියනවා ඔබ උපේක්ෂාවට ගිහිල්ලා පట్టල වෙච්ච දාසම වල තේරෙයි අවිද්‍යාවේ තරම්. මම මෙතෙක් පුළුවන් කාරකම් කියලා හැකිකම් කියලා කුසලකම් කියලා කෙරුවේ මොනවද? මේ කෙලෙස් වැగిරෙන්න ඕන කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, රුචි, මනාපකම් පෞරුෂත්ව වඩපේක. උපේක්ෂායිනෝට පේන මේ අවිද්‍යාවේ ප්‍රමාණය දැන ගැනීමයි විද්‍යාව කියන්නේ. මම කොච්චර තකතිරුද කියලා දන්නේකට විතරමයි මේ භාවනාව අපිට හම්බෙන්නේ. එහෙම නැතු මොනම වෙන ඥානයක්වත් මොනම වෙන විද්‍යාව කියලා මේ කැට කරලා ගන්න පුළුවන් 13 ආංශලා වගේ මොකක්වත් නැහැ. අපි කොච්චර තකතිරුද කියලා දැනගන්නේ. ඒක නිග්‍රහ කරන ස්වරූපෙන් නෙවෙයි උගන්වන්නේ. නිග්‍රහ කරන ස්වරූපෙන් ගත්තොත් නාස්තික වෙනවා. උච්ඡේද වාදයට වැටෙනවා. ඒ නිසා භාවනා කරන කෙනෙකුට භාවනා කරන පිරිසකට සාර්ථක වෙච්ච කෙනෙකුට භාවනා සාර්ථක වෙච්ච කෙනෙකුට මේකට පොඩි නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපි මේ කාම ලෝකයේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විනුවෙන් විඳිනා නොවිඳිනා දුකක් නැහැ. ඒකට මම ඉච්චර වෙලා ගන්නෑ. නමුත් ඒ ඒ දුක් ඒවා උපයන්න බොහොම අමාරුයි. ඒ අමාරු උපයපු දේ අපි යම් ආකාරයකට ධාර්මික විදියට ගෙවම් කරලා අපි ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම උපයන්න මේ උත්සාහය අර කියන දේවල් වලින් తాවකාලිකව වෙන් වෙලා හෝ ඒ ආධිනව සලකලා පැත්තකට දාලා ඒකට අපි ශ්‍රද්ධාවක් උපදවා ගන්නවා මේ බුදුන් කෙරේ ශ්‍රද්ධාව, ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව, සංඝයා කෙරේ ශ්‍රද්ධාව, තමන්ගේ සීලයේ කෙරේ තියෙන මේ ශ්‍රද්ධාව අපිට ආධ්‍යාත්මික සුඛයක්, ආධ්‍යාත්මික පිරිචිකතියක් කරන් දෙනවා. ඉතින් ඒ නිසා අපි අර කාමාශාව, කාමච්ඡන්දය, කාම මිත්‍යාචාරය ඒක තියාගෙන මේක කරන්න බෑ නිසා අපි ඒක පොඩ්ඩක් ගෙවම් කරලා මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊට පස්සේ අපිට තේරෙනවා මේ හිතේ තියෙනවා යම් කිසි වේගයක්, වීරියක් ඉදිරියට යන ස්වච්ඡන්දයක් ඒක හරහා ගියොත් අත්නෝමතිකව ඒක උපයන්නෙම කාමෙමයි. හිතේ ස්වરૂපයට තිබ්බොත් කුඩල්ල තෙතට අදිනවා වාගේ කුඩල්ලා සීතලට අදිනවා වාගේ නොහික්මිච්ච හිත භාවනා නොකරපු හිත ස්වභාවයෙන්ම අදින කාමෙට. ඒ නිසා ඒ කාමයට අදින හිත අල්ලලා සද්ධාවේ පිහිටවන්න එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ධර්ම වඩන්න පුදුමාකාර වීර්යයක් අවශ්‍යයි. ඒ වීරිය මේ ගඟ දිගේ ඉහළට පේනන වීරිය. ලෝකයා මෙච්චර කාමේ ගත කරද්දී ගඟ දිගේ ඉහළට පේන වීරියක් අවශ්‍යයි. ඒකෙන් ගොඩනෙක් වැඩ. කලාතුරකින් කෙනෙකුට තමයි මේ වීරිය තියෙන්නේ ඒක කරගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. මොකද හේතුව උත්සාහ කරන ප්‍රමාණය දිහා බලනකොට වැටෙන ප්‍රමාණයත් එක්ක බලනකොට සම කරලා පෙන්වන්න පුළුවන් අලුත් අවුරුදු සීජින ග්‍රීස් ගහින කියන සෙල්ලම තමයි. ඔක්කොම වට බැඳගෙන නටනවා. නඩුවට එක මිනිහයි උඩ යන්නේ. අනිත් සේරම පස්සට ගන්න තමයි කරන්නේ. කඩේ ඉන්න කට්ටිය අපිට ගන්න. ඒ කියන. ඒක ලොකු ජාතික ක්‍රීඩාවක්. මේ භාවනාවට පෙළෙමින ඔක්කොම වස බිම යනකට තියෙනවා. අංග පුරා ග්‍රීස්. ගෙදර ගිහලා නාලවත් බේරෙන්න බැරි මට්ටමක් තියෙන. ගෙදර මිනිස්සු කියනවා මග්ගුලක් කරගත්ත දැන් අර බලපෑ ඇඳුම් ටිකක් ඉවරයි. ගෙදර හිටියනම් ඔච්චර මොකක්වත් නැහැ කියලා. ගෙදර මේ මිනිසුන්ට ජාතික මට්ටමේ විහිළු සපයන එක තමයි ඔය ග්‍රීස් ගෑන නගින කට්ටිය කරන්නේ වාහන කාටත් ඔය ටිකම තමයි කරන්නේ. මොකද මගට යනකොට ඔය වීර්ය පුදුමාකාර විදිහට ගෙවෙනවා. ඔය පණ ගන්නකොට තියෙන ඔය ධෛර්ය මොනවත් නැහැ. ඉස්සරහට යනකොට පුදුම විදිහට මේක පාවා දෙන්න හිතනවා මේ සටන. ඒ නිසා ඒක දිගට පවත්වන වීර්ය කියලා කියන්නේ අමානුෂිකයි කියන වචනේ මම පාවිච්චි කරා. ඒ දිගට යන්න ඒ නිසා අමානුෂික වෙන්න. මේ මානසික මනසකට දරන්න බෑ මේ වැඩේ. ඊට පස්සේ අපි හිතමු සතිය කියලා. සතිය කියලා කියන්නේ එළබෙන ඕනේ අරමුණකට මේ පරිග්‍රහයක් නැතුව තෝරා බේරා ගන්න නැතුව එන දේ දිහා ඇති හැටිය බැලීමට ගන්න ප්‍රයත්නය. මොකද අපේ හිත හැමදාම අපේ රුචිය වර්ධනය කරගන්නත් නොරුචිය අයින් කරන්නත් ඊබේම හිත මෙහෙවන. උදාහරණයක් වශයෙන් ගත්තොත් බීජ කැවිදෙන මනසෙකට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ කියන පහම තියෙනවා. ඇහැ කන දිවනාසය කය මන කියන ඔක්කොමත් තියෙනවා. නමුත් එයා අල්ලන්නේ වැඩියෙන්ම ආස්වාදයේ කියන දෙන්න දෙයට ඇදලා යනවා කියන එක අර බල්ලෙක් අසුචිත අදින්න වගේ. යකඩ ගැහැල්ලා කාන්දමකට අදින්න වගේ මම කරන දේකුත් නෙවෙයි අනුන් කරන දේකුත් නෙවෙයි දෙන්නේ කිපදලා කරන දේකුත් නෙවෙයි ආම්බෙකුත් නෙවෙයි. ඊ ඇදලා යන එකට මේම රුචිය බලපාන්නේ අසතිය නිසා. සතියෙන් හිටියෝ ඒ මනසට තේරෙනවා මේ වගේ තැනක ඉඳද්දිත් අරමුණක පවත් ගන්න කියන කොච්චර අමාරුද. ඊට පස්සේ අපි වීදියට බැසට පස්සේ අපි ක්‍රියාත්මක අපිටුල ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රය. තන්නේ ක්‍රම මාර් බලවේගයක් කියන්නේ. තන්නේ කර කෙලෙසයක් වැඩ කරන්නේ. ඉතින් ඒකට සංවේගය පහළ වෙනවා. අනේ අපි කවදාද එවැනි තැන් වලින් හිත බේරගන්නේ කියලා. ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරනවා භාවනා මධ්‍යස්ථාන ගිහිල්ලා වාඩි වෙලා සතිය පිහිටවගෙන සක්මණේ සතිය පිහිටුවගෙන භාවනා බන්ධ්‍යස්ථානේ අනිකුත් වැඩ කරනකොට සතිය පිහිටුවගෙන තමයි අපිට පුළුවන් වෙන්නේ වැඩක් කරනකොට අරමුණු රාශියක් එනකොට ඒ අරමුණු රාශියේ ඇබ්බැහියට පුරුද්දට රුචියට ඇදලා ගියොත් හිත කෙලෙසි. නමුත් මේ ඇදලා යන ගතිය දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට බේන්න පටන් අර ගන්නවා ආරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා බුදුහාමුදුරු කිව්වේ දේශනා කරේ නුපුරු මනසකට තියා පුරුදු මනසකටවත් අර වගේ තැනක කරන්න අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් ආරක්ෂා සහිතව මේ සතිය වඩ아가න අපි දියුණු කරගෙන යන්න අපි මෙතෙක් දන්න භාෂා ශාස්ත්‍ර වලින් ප්‍රයෝජනක් නැහැ කියන්න බෑ. ප්‍රයෝජන තියෙන සුතුමි ඥාන ටික අවශ්‍යයි. චින්තාවේ ඥාණයට අවශ්‍යයි. නමුත් ඒකේ සාර්ථකත්වයේ 100%ක්ම අහඹයක්. පහන සතිය පිහිටවන්න යන කෙනෙකුගේ සාර්ථකත්වයේ 100%ක්ම අහඹයක්. කාටවත් කියන්න බෑ මම උඹට ඒකාන්තයේ සතිය පිහිටවලා දෙන්න කියලා. මොකද ඒක නිර්වචනය කරගන්නවා කියන කමාරයි. ඊට පස්සේ සතිය හරහායන සමාධිය ඇත්තටම අද භාවනා ලෝකයේ කුඩුකාරයෝ කුඩු වලට බැහි තියෙන වෙලාව තියෙනට වැඩිය භාවනා ලෝකයේ සමාධියට බැහි වෙලා. නරක දෙයක් නෙවෙයි. මොකද සමාධියෙන් විතරයි අපිට මේ ධිට්ඨ ධම්ම තුකයක් ලබන්න පුළුවන්. ඉතින් එන කුඩු කාර්යයක් කරන වැඩි තරක් දන්නේ නැහැ. උට ජොලියක් තියෙන නිසා නේ ඔය අම්මගේ මාළේ කුරුල් හරි ගහන්නේ. ඒ පස්සේ ස්පර්ශයක් නැතුව නෙමෙයි කරන්නේ. ඒ නිසා අපි බුදුම ආශාවක් තියෙනවා අපි පරියන්කික සාර්ථක අසාර්ථකත්වයේ මනින්නේ තනිකරම සමාධියෙන්. ඊ තරම් අපි සමාධිය ඇති කරන්න කැමතියි. ඊට පස්සේ ප්‍රඥාව. මේ පරිග්ගහිතය ගැන කතා කරනකොට සරුවචන් වහන්සේ විස්තර කරනවා අපි අර සියලු කාමභෝගී සම්පත් අතහැරලා නෑදෑවිත අතහැරලා වස්තු භෝග අතහැරලා මේ දැන් කරන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පංචේන්ද්‍රිය ධර්ම දියුණු කරන්නේ. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. බල ධර්මයක් බවට පත් වෙනකොට බොහෝම ලස්සන කතාවක් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ පෙන්ලා දෙනවා ඉන්දිය ධර්මයක් පරධර්මයක් වඩපත් වීමේ හැවාරින අවස්ථාව. මෝරණ අවස්ථාව, වැඩි විපත් වෙන අවස්ථාව, කෙල්ල ලොකු වෙන අවස්ථාව කියලා තියෙනවා. අන්න එහෙම එකක් පෙන්නනවා ඉන්දිය ධර්මයක් බල ධර්මයක් වඩපත් වෙනකොට පරිසම්පදා මාර්ගයේ තියෙනවා බල කතා කියලා පොඩි පරිච්ඡේදයක් අන්නේක ලියනවා. ශ්‍රද්ධාව අල්ලා ගැනීමෙන් උඹට දුකක් එන්න ඉඩ තියෙනවා. අච්චර කාමවස්තු වේදම් කරලා ඒ කාමවස්තු පූජා කිරීමේ ලබන පිනහරහා ආගමික හැඟීමහරහා ආධ්‍යාත්මහරහා Tamanට ඇතිවෙච්ච මේ සද්ධාවම දුක්ඛ ධර්මයක් කියන. ඒ සඳහා එච්චර ජීවිත පරිත්‍යාගයෙන් ගඟට ඉහළට යමින් යන්නාසේ රැකගෙන ආපු මේ වීරියත් උඹට දුක පිණිස පිටනවා. අපි මේ පැල් බැඳගෙන හද උපේන සතියත් දුක පිණිස පිටනවා. අපි මේ උදාම ආයාසයෙන් උපයන්න හදන සමාධිය දුක පිණිස පිහිටනවා. ඒ හරහා ලැබෙන ප්‍රඥාවත් දුක පිණිස පිහිටනවා. ඒ නිසා ඉන්දිය ධර්ම මට්ටම දක්වාම ඒවා වැඩිවීමට ලොකු උත්සාහයක් කරනවා. නමුත් බලයක් බවට පත් වෙනකොට ඒ මිනිස්සයා භාවනා කරන යෝගාවචරය දැනගන්න ඕනේ සද්ධා ඉන්ද්‍රිය සද්ධා බලයක් වෙනකොට අස්සද්දේන කම්පතිටි සද්ධා බලං කියනක බුදුහාමුදුරන්ගේ මේ මන්ත්‍රයෙන් ජප කරන්න. අපිට ශ්‍රද්ධාවක් ඇති කරගත්තට පස්සේ ඒ ශ්‍රද්ධාව අශ්‍රද්ධාවක් මගින් ප්‍රතිස්ථාපනය වුණා. ශ්‍රද්ධාව කැඩලා ගියා. ලකෝ චිත්ත පීඩාවක් එනවනේ. මම මෙච්චර ලස්සන සත්‍යාවෙන් කන්නේ මම සද්දා නැතුණා කියලා. එතකොට මේ කම්පනය අද්ධාව අශ්‍රද්ධාව මාර්ග ප්‍රතිස්ථාපනය වුණා. නැත්නම් සද්ධා කරනකොට පස්සේ කම්පනය තියෙන තාක් ශ්‍රද්ධාව දුක පිණිතිනවා ඔබ පුරුදු කරන්න ඕන කොච්චරද කියනවනම් ශ්‍රද්ධාව අශ්‍රද්ධාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපනවත් කම්පන වෙන්න. මෙතනදී තේරෙනවා අපි ශ්‍රද්ධාව කොච්චර කදිසද අල්ලගෙන ඉන්නවද කියලා. මේ උච්චර උපයාගත්ත ශ්‍රද්ධාවත් අනිත්‍යයි. දුක පිණිස පිහිටනවා සංස්කාර ධර්මයක්. ඒක එනවා යනවා. ඔබ එනකොට සන්තෝෂ වෙන්නයි යනකොට කනගාටු වෙන්නයි ගත්තොත් උඹට කවදාකවත් සද්ධා බලය කියන එක ඇති කරන්න බෑ. සද්ධා බලය කියන්නේ මොකද්ද? එනකොට යම්සේද යනකොටත් ඒ වගේම නොසැලෙන මනසක් ඇති කරන්න පුළුවන් නම් අන්න පරිග්‍රහිතේ නෑ. සද්ධාව දැඩි කොට බදා ගැනීමක්. සද්ධාව පාවිච්චි කරන්නේ ප්‍රයෝජනෙ සඳහා පමණයි. මේක කවදාකවත් කියලා දෙන්න නරකයි. ඉන්ද්‍රිය මට්ටමට සද්ධා ඇති කරගත්තේ නැති කෙනෙකුට. නමුත් ශ්‍රද්ධාව කවදා හරි ඉහළට යන්න නම් ඒ දක්වා ඇති කරපු ශ්‍රද්ධාව පාගගෙන තමයි අද්දාව තිබුණත් හොඳයි නැතත් හොඳයි දෙකේදීම නොසලෙට මනසක් ඇති කරගත්ත දවසට තමයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාව බලයක් බාටපත් වෙන්නේ. ඒ වගේම කුසීතේන කම්පතේති විරිය බලක්. අපි භාවනා කරන බොහොම ආශාවෙන් සක්මන් කරලා එනවා. බිල්ල කඩා වැටෙනවා නින්දට වැටෙනවා කුසීතේ. ඉතින් ඒකට තද බයක් බයකට වැටි ලැජ්ජාවක්. ඒ වගේම චකිතයක් ඇති වෙනවා. කම්පනයක් ඇති වෙනවා බාන මෙච්චර කරගෙන ඇවිල්ලා නිවාඩු දාගෙන ඔක්කොම කරලි වල එයා කන්ඩිෂන් රූම් එකක් තියෙනවා නම් එන්නම් කියලා පොරොන්දු වෙලා ආවා දැන් එයා කන්ඩිෂන් ඇතුළේ පිටි. අනේ මේ වගේ විල්ලැජ්ජා නැති වැඩක් කියලා ඒක බඳු ලොකු කම්පාවක් ඇති වෙනවා. ඒ කම්පාව තියෙන තාක්කල් ඒ සද්ධා ඒ වීරිය තමයි දුකක් වෙනවා. කවදා හෝ කුසීතකම ආවත් වීරිය ආවත් දෙකට සමසිත පවත්න්න පුළුවන්. එතකොට වීර්ය කියන එක අල්ලගෙන යනවා. කුසීතකම ආවත් ඒක ධර්මතාවයක් කරගන්නවා. වීර්ය ආවත් ධර්මතාවයක් කරගන්න නම් කුසීතේ න කම්පතිටි වීර්ය වල. එතකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ අපි කොච්චරක් එක හැකින්ද මේක දිහා බලන්නේ. අපි හැමදාම වීර්යෙම උනන්දු කරවනවා. නමුත් කුසීතකම කියන ධර්මතාවය එහෙම නැත්නම් මේ තීන මිද්දේ කියන නීවරණේ කවදාකවත් හදාරන්න කැමති නැහැ. නමුත් අපි තේරුම් ගන්න ඕනේ වීර්යය තියෙනවා මාත්‍රාවක් වැඩි වෙන වීර්යය තියෙනවා අඩු වෙන වීර්යය තියෙනවා ඒ ඒ ක්‍රියාකාරකම් නැතුව වීර්ය හදාගන්න බෑ වැඩි වෙච්චාම කියනවා පග්ගහිත හිත කියලා තැඩිතේ මාංශ වෙනවා මේ පරියන්කේදී මම නිවන් දකිනවා මේ පරියන්කේදී මම ධ්‍යාන ලබනවා කියලා තටමන් දානවා එහෙම නැත්තම් හොඳට ඔක්කොම හරි කිසි කෙනෙක් අහින්නෙත් නැහැ සත්‍ය කරන්නේත් නැහැ බබා දොයි කහිනකොට කහිනවට බයි දොරාරිනවට බයි හැබැයි ඔක්කොම හරි ගියාට පස්සේ ඒකට කියන්නේ මහවරයි කියලා. මහවරයි කියලා කියන්නේ ලස්සනට අපි plan එකක් කරලා ගෙයක් හදලා ඔක්කොම අවශ්‍ය කඩුම කඩුම දාලා ඔක්කොම කෙරුවට පස්සේ ගෙදරින් කියලා එනවා ගෙවල කඩන්න කියලා. පොරේ කඩන්න කියලා. ඒක තමයි නිින්ද එන්නේ. දති එකක්කමක්, ඉසි එකක්කමක්, මැස්සෙක් මොකෙක්වත් නැතිලා. නිින්දෙන් වෙලා බාහන දෙකක් හරි කහන කැහිල්ලක් තියෙන නිින්දේටද කියලා? මැස්සෙක් වහන නිින්දේටද කියලා බලන්න. කයින්වන කවුරු නිින්දේටද බලන්න. එතකොට ඒකට වෛර කරනවා. මොනවක් කරන්න නැති වෙච්චාම මේ දෙකටම නොසැලෙන මනස ඇති කරගන්න පුළුවන් නම් පග්ගහිතේ සම්බන්ධව එහෙම මේ වීර්යය වගේ සුද්ධ ධර්ම එනකම් වීර්ය වගේ ඉන්ද්‍රිය ධර්මයක් වුණත් ඇල්ලීමෙන් ආර්යයටම පුරුෂේ පරිස්ත්‍රියක් අල්ලගත්තා වගේ නැත්නම් ස්ත්‍රියාවක් පරපුරුෂයෙක් අල්ලගත්තා හා සමාන දුකක් දෙනවා. එචා වීර්ය පිළිබඳව අපි කටයුතු කරන්න ඕනේ. උනත් හොඳයි, උනත් හොඳයි කියන්නේ. මේක හරි ලස්සනම කැල තමයි සතිය. මොනද පටන් ගන්නකොට කියලා පටන් ගන්න අපි සතියයි දියුණු කරන්න හදන්නේ. ඒ නිසා ගෙදර යනකොට ලොකු පැකට් එකක් අරන් යන්න හම්බ වෙනවනම් සතිය හරි සෝක්. වෙන්නේ මොකද්ද අර භාගෙට ලියාගෙන ඉලච්ච මං අනන්තවත් කිව්වා එළිය ප්‍රශ්න ලිපේ කරන්න පුළුවන් නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. වෙනතර තිබුණ තනවත් යතුරු තිබුණ තන මතක නැති. සතිය කරන්න ගියාට පස්සේ වෙන දෙයි. බුදුමාකාර රේල් පනිනවා. පීල් පනිනවා රේල් එකේ. පැනලි වල උතුරු දකුණ මාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කරලා කරලා කරලා ලැජ්ජ වෙලා පීඩිත පන්තියට පීඩිත තත්ත්වයටපත් වෙලා අපි ධම් දවසක සතුට වෙන්න මට පුළුවන් සතියක් ඇති කරගත්තයි කියලා හිතන්න. ඒ නිසා අපිට එදාට එනවා භාවනාවේදී මට නම් දැන් සතිය ඉල්ල වුණා. මට නම් තව විනාඩි 5 10ක් යනකම් හොඳටම ෂුවර් හිතාන පණ පිටපණි නෑ. ඒ වගේම මට හොඳටම තේරෙනවා මේ සක්මනේ දැන් මට පියවරක ඕන තරමක් යන්න පුළුවන් විනාඩි ගාණක් යනකම් මේ සතිය කැඩෙන්නේ මං ගිතරතරේ වැඩ කරනකොටත් එනවා. දැන් නම් මට එළ වෙලා තියෙන්නේ කවුරක්වත් නැහැ ගෝසාවක් නැහැ. මගේ හිතේ ක්ලස් වෙලා තියෙන්නේ. මට මේ මේ පෙතේ යන්න පුළුවන් කියලා ඒ සතිය ඉස්සරහටත් සතිය මට තියෙයි කියන විශ්වාසය නේද මට්ටමට යනකන් සතිය එනවා. ඒකට අපි සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ අරමුණට මුණට මුණ දාලා ඉන්න පුළුවන්. කියලා කියලා කරන්න පුළුවන් ධර්මවල සතිය එනවා. ඉතින් එහෙම සතිය ආවම ඇත්තටම අර කැඩි කැඩි ගිය සතිය තියෙන යෝගාවචරයට සතුටක් ඇති වෙනවා. දැන් නම් අර ප්‍රයත්න හැටියට මේ ගහ දැන් වැවෙන්න පටන් අරගත්තා. හැදෙනවයි කියන. නමුත් ඒ කොච්චර කරත් ඒ සතිය ඉඳපු ගමන් උතුමාකාර විදිහට පිටපැනලා ඒ වෙන මාතෘකාවක් දිගේ ගොඩාක් වෙලා ගත කරලා අපව ගෙදර එනකොට හරි කනගාටුවක් ඇති වෙනවා. ච අපරාධ ඔච්චර කරපු සතිය දැන් හිතවිල්ලත් ගියේ. ඔච්චර කරපෙක වේදනාවක් දිගේ ගිහිල්ලා. ඔච්චර කරපෙකේ මේ සද්දයක් දිගේ ගිහිල්ලායි කියලා සතිය කැඩෙන හැම වෙලාවකම කනගාටුවක් එනවනම් මතක තියාගන්න සතිය පරිග්‍රහිතයට අහු වෙලා සතිය අල්ල බදාගන්න. නමුත් කවදා හෝ යෝගාවචරයට මේ මේ මට්ටමේ කියන සතියකට අපි කියමු ඉන්ද්‍රිය සතිය කියලා, සති ඉන්ද්‍රිය කියලා. මේ සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙනවයි කියලා කියන්නේ භාවනා කරනකොට සතිය පවතින වෙලාවේදී පවතින බව දන්නවා. නැති වෙලාවේදී නැති බව දන්නවා. සැලෙන්නේ නැති මනසක්. ඒක කමඨා සුද්ධ කරනවා මට අහන්න හිතෙනවා අහන්න වෙනවා නැත්නම් භාවනාවකදී ධර්ම සාකච්ඡාවදී අපිට මතු කරගන්න වෙනවා භාවනාවේදී සතිය තියෙන වෙලාවේදී සතිය තියෙනවා කියලා දැනගන්න අවස්ථාවක් යানিকලාදී සතිය නෑ සතිය නැති බව දැනගන්න අවස්ථාවක් ගත්තොත් මේ දෙකේ වඩා විචිත්‍ර කොයි එකද කියලා අත්‍තරම විචිත්‍රයේ සතිය නැතිලා සතියව දන්නවනම් ඒකට ප්‍රධානම දේ තමයි නොසැලෙන්න ඕනේ. අති නැතුන කියලා සැලෙන්නේ නැති වෙනකොට අපිට මොන සතියවත් අඩු ගානේ අල්ල බදාගන්න නැහැ. සතිය හෝ අල්ල බදාගත්තොත් පරිග්‍රහිතේ නිසා මච්චරියක් ඇති වෙනවා. මච්චරියක් ඇති වෙන භාවනා කරන කවුරු හරි කහින කහින මනසත් එක තරහක් යනවා. මෙච්චර දුරයිල මිනිහක්සයා කහිනවනේ මේ එළියට යන්න බැහැ ලේසක් පාවිච්චි කරන්න බැහැ කියලා. ඒ මාසුරුකම ඉන්නේ අනේ මගේ ලස්සනට හැදෙන වැඩන සතියද මේ මිනිහයා කෙනෙහිල්ලක් කෙරුවයි කියලා. නමුත් අපි හිතුවොත් ඒ මනුෂයා සතිය කැඩුනත් තිබුණත් දෙකටම සමහිත පවත්වන්න හදන කෙනෙකුට කැසක් ආපු ගමන් ඇත්තටම කැඩෙනවා. කැඩනකොට ටිකක් මහසුරුකම නිසා බනින්නත් හිතෙනවා. ඒ වුණාට කල්පනා වෙනව නෑ නෑ මට තියෙන්නේ දැන් මම කියලා නෙවෙයි යාටත් කැස්සාවේ යාගේ කැමැත්තට නෙවෙයිනේ මොන කරා කැස්සාවට පස්සේ ඒක පාඩ භක්කාල කැහෙනවා ඉතින් මගේ සතිය කැඩුනා ඉතින් කැඩුනට පස්සේ නොසැලෙන මනසකින් හිටියොත් පුංචි ලාභයක් තියෙනවා ආය සතිය පිහිටවන්න හොඳ සුදුසු වාතාවරණයක් හැදෙනවා. සැලුනොත් පශ්චාත්තාප වුනොත් ඊගාවට සතිය පිහිටවන්න මානසිකත්වෙ නැති ඒක නිසා අපි එහෙම ගතියකින් සතිය වඩනකොට කැස් සතිය කරනවා. ටික වේලාවකින් සතිය එනකොට අපි මේ කැඩිච්ච එක පිළිබඳව පශ්චාත්තාපය වෙනුවට නැති සතියක් පිහිටියා කියන සතුට ගන්න ගිය දවසේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා සතිය කැඩෙන්නේ නැතුව මේ සතුට ගන්න බෑ. සතිය කඩන්න කවුරු හරි කාලකන්ණියෙක් ඉන්නවත් ඕන. දැන් ඌ කාලකන්ණියෙක් නෙමෙයි කල්යාණ මිත්‍රෙක්. ඒ මේ මනුස්සයා හිටපු නිදාන මට මේ මේ මට මේක හරියයි කියලා දන්නේ කැස්සට කැඩුලා නැහැ. කැඩුනට සතිය පිටවන්න පුළුවන්. කැසට කැඩෙන සතිය සදාකාලික කැඩිල්ලක් නෙවෙයි. අබහුවේ භාවයටපත් කිරීමක් නෙවෙයි. උඹේ තියෙන දක්ෂකම තමයි පරිග්‍රහිත කරන්න එපා. හත්තිමුණු සතිය ගැන ඔච්චර කනගාටු වෙන්න එපා. ඊගාට පිටුණු සතිය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න නම් ගියේ දේ පළච්චාවයි. පශ්චාත්තාව නොවීම තමයි ඒ පශ්චාත්තාව නොවීමමයි මානසික අසහනෙ නැති වෙනවා කියන්නේ. ඒකටමයි ටෙන්ෂන් එක වහිනවා කියන්නේ. ඒකටමයි පිස්සු නැහැ කියන්නේ. එහෙම නැතු මේ භාවනා කරන්න ඇවිල්ලා හදාගත්ත සතිය දැන් භාවනා නොකරන කෙනෙකුට ගිහිල්ලා කිව්වොත් එහෙම අනේ හරි වැඩක් නෑ මම භාවනා කරන්න කියලා සතිය පිටවගත්ත කෙනෙක් කියලා සතිය කඩුවා කිව්වොත් අර මානසික සතිය ගැන දන්නේ නැත්නම් ඉන්න ටික පිස්සුන මොකටද ඔය සතිය මොකෝ කඩේ ගිහලා මොනවාරි ගන්න පුළුවන්ද උනේ මොකට ඒ ඔය ඇත්තට මේ බාහනකොල හදාගත්ත පිස්සුවක් නේ සතිය කියන්නේ ඒකත් අපේ අතවාසියට ගන්න නම් කුක්කෙක් වගේ කී කරු කරලා ඉන්ජුජු කිනෝට ගන්න නම් කැඩුනත් සතිය තිබුණත් සතිය දෙකේටිම සමයි හදා ගන්න මේ පරිග්‍රහිතේ කියන එක සතිය වගේ කුසල ධර්මයක් පවා ඇල්ලුව දුක දෙනවා මගේ කියාගත්තොත් අල්ලපදාගත්තොත් දුක දෙනවා. මොකද ඒ කුසල ධර්මයත් අනිත්‍යට යටයි. ඒ අනිත්‍යයට යට වෙන මේ කුසල ධර්ම අපි ගත්තේ වෙන මොන මගුලකටවත් නෙවෙයි අකුසලයක් දුරු කරන්න විතරයි. අසතිය දුරු කරන සතිය ගත්තට සතිය අනිත්‍ය භාවයට ඉඩ තියාගෙන යන්න. ඒක නිසා ඒක සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ අපමාදේන කම්පතිටි සති බල. මේ ප්‍රමාදයට වැටුණයි කියලා තමන් ඉසත බැඳගෙන අඬන්න යන්නෙත් නැහැ. අනිත් කරලා දඬුවම් කරන්න යන්නෙත් නෑ පශ්චාත්තාප වෙන්න යන්නෙත් නෑ මේ සතිය ස්වභාවය මෙහෙමයි කියලා කැලෙනොන කැඩිච්චාවයි ඊ ගාවට මේක හදාන්න දෙන ගතිය තමයි සත්පුරුෂ ගතිය කියන්නේ. ඒකට තමයි අපි කල්යාණ ධර්ම කියලා කියන්නේ. මනුස්සයාට තියෙනවා ඒක. ආන් මේ විදිහට මේ මේ සතියේ නැති භාවයට අපි සතියට අප්‍රමාදේ කියලා කිව්වොත් සතිය නැතිකම ප්‍රමාදේනේ. සතිය අප්‍රමාදේන සතියනදී ප්‍රමාදී. ප්‍රමාදේන කම්පතිති සති බලං. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් ගත්ත දවසක ඒක උගාවක් සතිය වඩලා සතිය පිළිබඳව තෙල්ලක්කාරකමන කල්පනා කරලා විපස්සනානුකූලව කල්පනා කරලා ඇති කරගත යුතු දෙයක් ඊට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ සතිය සති බලයක් වඩපත් වෙන්න නම් ගොඩක් වෙලාට gedinida වැඩ කරනවා හරියන්කේ භාවනා ශාලාවේ ඉන්නකොට නෙමෙයි භාවනා ශාලාවේ ඉන්නකොට මේ සතිය හඳුනගන්න නමුත් ඒක කැඩි කැඩි හැදෙන්නේ ගොඩක් වෙලාට ඉදිරියදා වැඩ කරනවා. ඉතින් හැම කැඩෙන වෙලාවකම හිතා ගන්න පුළුවන් උනොත් ඔබ කැඩිච්චයි. කැඩිච්චාවයි. නමුත් මගේ ඊගායුතුකම තමයි හිත නරක කරගන්න නැතුව ඒ කරන නැවත සතිය ඇති කිරීමල සුසු වාතාවරණය ගන්න ගියොත් පරිග්‍රහිතයක් නැහැ. අල්ලබදා ගැනීමක් නැහැ. මගේ කියා ගැනීමක් නැහැ. සතිය ආයුධයක් විදිහට පාවිච්චි කරනවා. ඒ වගේම සමාධිය වික්ෂිප්තේ න කම්පතිටි සමාධි බලන් හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. ඒක හරියට මේ එකට පොඩි වෙලාවට මේ මැසි පොඩි එකට දුමක් ගැහුවා වගේ බක්කාලා කොහොම මිසිලා යනවා. දැන් හොඳට ඉජිපුවක් කිට්ටා. දෑයට බතල කලක ඇදලා හරියට පස්සේ තැරි ගහලා පුවක් කිට්ට විසිලා යන්නේ හැමතැනම මේ වගේ හිත සමාලලට සම්පූර්ණ නන්නත්තරය. නන්නත්තර වෙච්චාම වහ කනවා. භාවනා කරලා මේ සමාධි භාවනා කරන ඇත්තන්ට ඒකේ පරිග්‍රහිතේ කොච්චරද කියනවනම් වහ කනවා. දෙයනාචි ඉන්න කාලෙම මේ ස්වාමීන් වහන්සේලා දෙනමක් විතර තැළපියෙන් බෙල්ල කපා ගත්තා. මරණ චිත්තක්ෂණේ සමාධිය නැති වෙලා ගියා. ඊට ඉස්සෙල්ලා මට හැම ලෙඩක්ම නැති කරන්න පුළුවන් සමාධිය. සමාධිය රීච් දාපු ගමන් ලෙඩ රෝගය යට කරගෙන ඉන්න පුළුවන්. නමුත් මරණ වේදනාව එනකොට මේ සමාධියට වශීභාවේ කඩලා යනවා. කඩලා ගියාට පස්සේ පුදුමාකාර අසන්නකමක් ඇති වෙනවා. සීදී නැසගන. ඒ කාමයේ අසජි කියන ස්වාමීන් වහන්සේගේ එක සූත්‍රයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා අසජි සූත්‍රයේදී ඒ ස්වාමීන් වහන්සේට ධ්‍යාන හතර කොච්චර වශී වෙලා තියෙනවද කියනවා ඕන වේදනාවක් ආවම චිත්ත පීඩාවක් ආවම ධ්‍යාන රහිත දාලා ඒකටපත් කරන්න පුළුවන්. ඉතින් ඒක ලොකු අයිතිවාසිකමකට මම මේ කියාගෙන ඉන්නවා. නමුත් අන්තිම වේදනාච ක්‍රමයේ ක්‍රමයෙන් ටික ටික ටික ටික ටික ලෙඩ වෙලා ශරීරය දුර්වල වෙලා හිත දුර්වල ගියාට පස්සේ අර ධ්‍යාන වශී නැතිලා. නැසිකාට පස්සේ කායික සාධක වේදනා උච්චන්න වෙනවා. එතෙන්දී ඒ සාධක දෙන්න පටන් ගන්නවා මේ සමාධිය පිළිබඳව තිබුණ විශ්වාසය නැති වෙලා ඇති වෙච්ච විශ්වාස භංගත්වේ නිසා මම අපායට යයි. දැන් හිත තියෙන පුදුම සැලීමක, පුදුම බයක, පුදුම අසරණකම. ඒකට උපස්ථායවතාලා කියනවා මට අනුකම්පා කරලා ගිල්ල ਸਰවචනාච පොඩ්ඩක් කියන්න අස්සජි හාමුදුරන්ට ආසන්නයි කියලා. මේ සූත්‍රයේ පිටක කියනකොට පේනවා හැම තැනදීම ਸਰවචනාචට පයින්ඩියක් දුන්න පමණට ਸਰවචනාච වඩින්නේ නැහැ. නමුත් මෙතෙන්දි වඩිනවා. වයින්හොටට ලෙඩ ඇඳේ ඉඳගෙන මේ ශාංශ නැගිටින්න හදනවා සර්වඥාන්සන් වහන්සේට සර්වඥාන්ස කියන අවශ්‍යතාවයක් නැහැ. ඔය ලෙඩාගේ පහසුවයි මට බලන්න තියෙන්නේ ඕම ඇඳේ ඉන්නේ කියලා. ඉතින් ඒ වෙලාව අඬනවා. අඬනවා කියලා කියන්නේ ඉතින් බුදුහාරක ගුණජා බලාගෙන අඬනවා. සර්වඥාන්සන උඹට යැපෙන්න පුළුවන් මේ වෙලාවේ ඉවසන්න පුළුවන් කියලා. මොනම විදියකවත් සාති ඉවසන්න බෑ. යැපෙන්න බැරි තරම් දුකක් තියෙනවා. ඊට පස්සේ අහනවා ඇයි කියලා. අනේ ශාස්ත්‍ර මෙච්චර කලකට මම කරපු සමාධිය බුදුම විදිහට අත් උදව් කරුවා. නමුත් මේ වෙලාවේදී අත්‍යවශ්‍ය වෙලා ඕනම වෙලාවේදී සමාධිය මට උදව් කරන්නේ. ඒ නිසා මගේ හිත පුදුම වැටිල්ලක් වැටුණා. මම දන්නවා මෙන්න මේ වැටිච්ච හිතෙන් මැරෙන්න වෙන්නේ කියලා. ඒතර බුදුන් කියනවා අසජීමේ අනිකුත් සම්නක් ප්‍රාඥය වගේ උඹත් හිතනවාද මේ ශාසනයේ සාරය කියලා සමාධිය කියලා? නෑ. උඹට සීල ගැන ප්‍රශ්නක් කියලා. ඒ කියන සංසේ සමාධිය වැටෙනකොට සීල නම් මොනක්වත් වෙලා නැහැ. එහෙනම් එච්චරම සුති. සීල පදනම තියෙනවා ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන්. ඒක නිසා සමාධිය සාරේ වශයෙන් තියාගන්න යන්න එපා. ඒකට ගියොත් ඒ සමාධිය අනිත්‍යතර පෙරලෙනකොට ඉච්ඡා වංගත්තේ තිබුණ සමාධියට වැඩිය ධර්මොයි කියලා මරණ චිත්තක්ෂණයේ දෙන ධර්මදේශනාවෙන් ඒ ශාස්ත්‍රීය විපස්සනා ප්‍රතිඵල ලබන තැනට ගෙනියන. ඒ නිසා මේ සමාධිය පාවිච්චි කරන්න ඕනේ ආයුධයක් උපකරණයක් වශයෙන් විතරයි. ඒක නැතිවීමේදී විපස්සනා කරන කෙනාට හොඳ මේ පරිච්ඡසමුපාදයක් පේන්න පටන් ගන්නවා. සමාධියක් ඇති වෙන්න අවශ්‍ය පරිසර සාධක තියෙනකොට සමාධියක් ඇති වෙනවා කියනක උඹටයි තේදයක් නෙවෙයි. ඒ සමාධියක් ඇති වෙන්න ඕනේ පරිසරේ කරනකොට පස්සේ නැති වෙනවා කියලා අඬන එක නම් උඹටයි කියනකට උඹට අඬන්න පුළුවන්. නමුත් ඒකටත් අකතිරුකම කියලා තමයි කියන්නේ. මෝඩකම තමයි කියලා තියෙන්නේ. මොකද හේතු ඇති කල්ලි සමාධිය එනවා. හේතු වර්ධන නැති කල්ලි සමාධිය නැහැ. සමාධිය වෙනස් වෙන සුළුයි. ඒ නිසා අප සමාධි බලයක් කරන්න නම් වික්ෂිප්තේන කම්පතිටි සමාධි බලය. ඉත සම්පූර්ණ වික්ෂිප්ත වුණාට මේකත් මනුස්ස හිතකට එන එකක් අස්කල් වල තියෙන එකක් නෙමෙයි මොනෝකීව සන්තෝ. ඊට පස්සේ ප්‍රඥාව සම්බන්ධයෙන් සම්පූර්ණ Tamanට කලකොල වෙන වෙලාවල් එනවා. අන්‍ය විහිිත වෙන වෙලාවල් එනවා. වෙනදා කරන ටිකවත් කරගන්න බැරි වෙලාවක් එනවා. අන්නේ වෙලාවේදී අනේ මං වගේ කෙනෙකුට මිහිට වැඩි ප්‍රඥාවක් නැන්න ඕනේ. දැන් මේ මොකද වෙලා තියෙන්නේ කියලා ඒ අවිද්‍යාව, මෝහය ඝන බහල වෙච්ච වෙලාවේදී මේකත් ධර්මතාවයක්. මේකත් පටිච්ච සමුප්පාදයක්. හේතු ඇති කල්ලි මේක එනවයි කියන එක නැතර කරන කාටවත් බෑ. ඔබට තියෙන්නේ මෙච්චර බන බහනා කරන මටත් මෝහය තියෙන. ඕන්න මෝහය ආපු වෙලාව කියලා ඒ මෝහය දැක ගන්න පුළුවන් නම් හරියට ප්‍රඥාව ඇවිල්ලා ප්‍රඥාව දැක්කා වගේම තමයි. ඒ නිසා මේ මෝහයට සහ ප්‍රඥාවට දෙකට සමසේ සලකනවායි කියන එකට කියන්නේ සාසනේ తాදී ගතිය කියලා. නොසලෙන ගතිය කියලා. මේ తాදී ගතිය හිතේ ධාරණය කර ගන්න නම් ඔය සද්ධා විතිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම විශේෂ තියෙන පරිග්‍රහිතය අල්ල බදා ගන්න ගතිය තමයි ප්‍රධානම බාධා. ඉතින් මම අර කියාගෙන ආපු කතාව නැවත කෙටියෙන් කිව්වොත් මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව අපි ඇති කරුවේ උගෝක් මහන්සි වෙලා ඇස්සිස්මත්ලේ දන් දීලා. ලේවලින් නමුත් එහෙව් එක ආයක අතාරින්න වෙනවා කියන එක. ඉදන් නිසා ඉදන් පජාත කියන විදිහට නැත්නම් අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා විදිහට තෝක තෝකන් කණේ කණේ කියන විදිහට ටික ටික ටික ටික සද්ධා සද්ධා බලයක් බවට වීර්ය වීර්ය බලයක් බවට සමාධි සත්‍ය සති බලයක් බවට සමාධි සමාධි බලයක් බවට ප්‍රඥා ප්‍රඥා බලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ ඒ වගේ අපිට එන්න තියෙන කම්පනය කුපිත ගතිය ඇල්මරන එකයි. බුදුආන්තරන් ඇල්මරනකොට සද්ධාව තීරණව හොඳයි නැත්නම් ඒත් හොඳයි. වීර්ය තීරණව හොඳයි නැත්නම් ඒත් හොඳයි. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදයක් ඇටියෙ. අපේ මන අපේ අපේ පරිග්‍රහිත ඊට හාත්පසම වෙනස්. නමුත් ඒ සද්ධා විදිය සති සමාධි ප්‍රඥාව ඇල්ලපු කෙනාට නිවන් නම් ලබන්න බෑ. කවදාකවත් ඒ මට්ටම පන්නන්න බෑ. මට්ටම පන්නන්න නම් ඒ සුචරිත ධර්ම විශ්ේ පවා පරිග්‍රහිත නැති කරන්න නිසා ඒ පංච බල වලට පස්සේ බුදුජානනාංශේ බොජ්ජංග ධර්ම විස්තර කරා. බොජ්ජංග ධර්ම වලටත් පංච බලම වගේම පිළිවෙලක් තමයි තියෙන්නේ. බොජ්ජංග වැඩුවට පස්සේ සති සම්බොජ්ජංකම් වික්වේ භාවේති ඉස්සල කියලා දෙන භාවිත කරන හැටි. සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිශ්චිතං විරාග නිශ්චිතං නිරෝධ නිශ්චිතං පටිනිසක් ගන්න පස්සේ. ඔබ සතිය දිහා බලනකොට බොහොම විවේකී. දැන් මේක තියෙනවා දැන් නැහැ. නැති වෙච්ච වෙලාවේදී ආතතියකින් බැලුවොත් සතිය පන්නරේ හිටින්නේ නැහැ. සති ශක්තිය බොජ්ජංගයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක නිකන් දඩයක් වෙනවා තමයි. කරදරයක් වෙනවා නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා. එතනදී හෝ පරිග්‍රහිතයක් තිබුණොත් තමන්න තීරණ පටන් ගන්නවා ඒ තමන් ආයාසයෙන් උපයාගත්ත මේ ඉන්ද්‍රිය ධර්ම පවා මේ භාවනාවට කොක්කක් වෙන්න ඉඩ තියෙනවා. බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. එතනදී තේනවා ඇත්තටම මේ දුවා දරුවන් පරිභෝග වස්තු, උපභෝග වස්තු අතහරින එක නෙවෙයි අමාරුට උංගාවක් අමාරුයි. මේ සතිය වඩනකොට සතිය නැති වෙලා යන වෙලාවේදී කනගාටු නොවී ඉන්නේ. ඒකට තියෙන සංකල්පයක්. අතී කියන්නේ සංකල්පයක්. ඒ නිසා පුත්‍රයන් සෙන්දා කරලා තිනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මහනි මිනිස්සුෙකුට තියෙන සංකල්ප රාගය තමයි මිනිස්සයා නිවන සංසාරට බඳින්නේ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ බාහිර ලෝකේ තියෙන විචිත්‍රත්වයේ නෙවෙයි මිනිස්සයා සංසාරට බඳින්නේ. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ තිත්තේව චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත දීරෝ විනේති ඡන්දං ඒ නිසා මේ ලෝකයේ තියෙන විචිත්තත් එහෙම තිබිච්චාව උඹ සංකල්ප වල තියෙන කෑදරකම දැනපන්. ඒක වෙයි ලේසි නෑ. ඒකදී වැදගත්ම දේ තමයි මම මෙන්න මේකටයි බැඳිලා තියෙන්නේ. මගේ කෑදරකම තියෙන්නේ මෙන්න මේ සංකල්පෙටයි කියලා ඒක අල්ලනවා කියන එක බුදු ඇහැට ඇර ආශය අනුසේ ඥානයේ තියෙන බුදු හැටර වෙන්න කිසිම කෙනෙකුට කියන්න බෑ. තමන්ම තමන් පිළිබඳව ආත්ම ගවේෂණයේ යුක්තව බාධක ධර්ම ඉදිරියේ තමයි තමන්ට තේරෙන්නේ තමන් මොනවද අල්ල බදාගෙන ඉන්නේ කියලා. තමන්ගේ සංකල්ප රාගය, තමන්ගේ රුචි අරුචිකම්, තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ පේන්න පටන් ගන්නෙ අපිට අමලියක් කරදරයක් වෙන වෙලාවට. අමලියක් කරදරයක් වෙන වෙලාවට හොඳට සතිය බලහිටියොත් පෙනේවි මේකට අපි තැවෙන්නේ මේ එක පැත්තක් අරගෙන. මේ දෙකේ පැත්තක් අරගෙන. මච්චරිය නිසා පැත්තක් අරගෙන ඒක දැඩිසිය අල්ලන්න පටන් ගන්න ගන්න ගන්න මේ පුදුමාකාර වදයක් තියෙනවා. දෙපැත්තට සමසේ බලන්න පුළුවන් ගතිය එනවනම් ඡාදී ගුණය එතකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කොහෙදෝ යන ප්‍රශ්නෙක ඉහි ආණ්ඩුව පිටන්න අපි UNP කාර වෙන්න. මුන්න මගුලක්වත් හම් වෙන්නේ අන්තිමට අර අන්තිමට ඡන්දෙත් දීලා අපිටත් ගන්න. එතකොට අපි මහා ලොකෝට ආඩම්බරයක් කරගෙන මොයි UN e විකාරයි. එහෙනම් තමයි ශ්‍රී ලංකා කාර්යය. මො ඊපස්සේ ශ්‍රී ලංකා කාර්යයක් බැරි වෙලා හරි UNP කාර්යයක් වුණොත් එimhe විනාශයි. අර අල්ලගන්න අල්ලගන්නේ තද කම. ඉතින් අපි බැලුවොත් එimhe ඇමරිකාවේ ඡන්දෙදී අපිට තද වෙන්නේ නැහැ. අර මිනිහ දිනුවත් එක්ක මේ මිනිහ දිනුවත් එක්ක අපිට පරිග්‍රහිතයක් නැහැ. ඒ වගේ තමයි මේ ජීවිතේ මැරලා ගිහී ගාව ජීවිතේ ගියාම මේ අල්ලගෙන ඉන්න දේවල් වල අන්දව තත්ත පහක වටනකට. අර ජාතක කතාවක තියෙනවා ඒ රජුරුවන්ගේ පිටවක් ඉන්නවා මේ රජුරුවන්ට ආය නැහැ ඉතින් බොහොම වටිනවා. නමුත් විසවාව කාලේ මැරලා ගියාට පස්සේ රජුරුවන් රාජ්‍ය තන්ත්‍රය මෙහෙව ගන්නත් බෑ. අර පිළිබඳව පුදුමාකාර පශ්චාත්තාවයටපත් වෙලා රට පිරිනම පටන් ගන්නවා. ඉතින් රට්ටු කෝලහල කරනවා. රජුරන්න පිසෝ නැතුණා මේ රාජ්‍ය තන්ත්‍රය මෙහෙවන්නේ නැතුව ඊට පස්සේ රජුරෝ ගෙන්නනවා මේ පඬිවරු ගෙන්නලා කියනවා මෙන්න මේකයි ප්‍රශ්න තියෙන්නේ මට නම් මොන විදියෙන්වත් මේ ප්‍රියම්බිකාව නැතුණම් කරලා බෑ ඉතින් මේකට මම මොකද කරන්නේ ඉතින් ඒ ඒ පිළිසට ගෝස්තන් වංශ වඩිනවා මේ පඬිජෙක් විදියට ඉතින් එක එකන එක එකන ඔය එක එක එක එක ඉතින් බෝධි පූජා කියන කතා කරන්න ති කට්ටිය අනම්මනම් ಜಾති කී පිරිත් නූල් ගැට ගහන්න ඇති මොනවද කියන්නේ ඔය වස් කවි දෙත් කවි හේරමත් කරන්න ඇති එකක් අත්තා ගන්න. බෝතන්නාංශ කතා කරලා කියනවා ඔබතුමා හිතනවද ඔබතුමා බිසවට ප්‍රේම කරන තරම් බිසව ඔබතුමාට ප්‍රේම කරනයි. අයියෝ කතා කරන දෙයක් නෑ මම අම්මා කාට ප්‍රේම කරනද ඊටත් වැඩිය බිසව මට ප්‍රේම කරනවා. ඊටසේ බෝතන්නාංශ කියනවා මට කියන්න දෙන්නේ අනිත් පැත්ත. ඔබ ඔබ වහන්සේ මේ රාජ්‍යක නායකයෙක් වශයෙන් මේ බිසෝ නැතුණට තැවුනට මැරිලා ගිහිල්ලා බිසෝගේ කිසිම පශ්චාත්තාවයක් නැහැ. රජුරෝ කියනවා රජුරණ කේන්ති යනවා මේ පඬිවරයා කියන දෙයට මොකද ඉන්නකම් ඇලි වෙලි වාසය කරපු මේ කිරිපැණි වගේ හිටපු බිසෝන් නායකට නේද මේ කියන්නේ කියලා. ඊට පස්සේ රජුරෝ තර්ක තර්ජනය කරනවා. තර්ජන කරලා කියනවා බොයි කියන කතාව දෙල්ලමක් නෙවෙයි මම මේ පුදුමාකාර වෙහෙසකින් ඉන්නේ ඔක ඔප්පු කරලා පෙන්නුවේ නැත්තම් මරණ දඬු. ඊට පස්සේ කියනවා නම් මට අවසර දෙන්නේ කියලා මම දැන් බිසව ගෙන්නනවා මිතේ. ඔබතුමාගේ අස්පන අපිට පෙන්වන්න කියනකොට පොළොව බලන ගොමු ගොමු කුරුමිනිය කෙලියට එනවා. ඇවිල්ලා ගොම්බෙට්ට තල්ලු කරන රාජ්‍ය මේ රාජ්‍ය සභාව හරහා යනවා පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට. ඉතින් රජුරෝ බලහන් ඉන්නවා ඒ කට්ටියත් බලහන්. ඊට පස්සේ මේ පණිජය කියන ඔය තමයි බෙදුණාන්සේ. රජුරවන්ට තිබුණට දෙයක් නැහැ. අදිනවා කියලා කියන්නේ. මේ ගොම්බෙට්ටේ ගොමු කුරුමිනියක් අල්ලගෙන අර ආච්චර ලසන බිසවකට මේ වංශයා මේ කවුද තැන දන්නේ නැහැ. රාජ්‍ය සභාවක් කරන දෙයි. ඊට පස්සේ එහෙනම් පොඩ්ඩක් නතර වෙන්න කියලා අදිෂ්ඨානයක් කරනවා ගොමු කුරුමිනියට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ගොමු කුරුමිනියට කතා කරලා කියනවා මේ මේ රජුරෝ හිටපු මේ ස්වාන් පුරුෂයා මේ මොනවද කියන්න තියෙනවා මට ඕවා කතා කරන්න බෑ නෝ ඔය ඔක්කොටම වැඩිය මගේ ගොම්බෙට්ට ලොකුයි කියලා තල්ලු කරන තල්ලු කරන යනවා මම මේ උපයාගත්ත ගොම්බෙට්ට මට වටින්නේ නැහැ. ඕනෝක තමයි තියෙන්නේ මේ පරිග්‍රහිතය කියලා අපිව අල්ලගෙන හිටියට ඒ අල්ලගන්න දේවල් වල තියෙන දේටත් වැඩිය මේ අපි අල්ලගත්ත සංකල්පත් එක්ක එල්ලම තියෙන්නේ. නමුත් ඒක විමසලා බැලුවොත් පිටගෙනගේ පැත්තේ දෙවන්නේගේ පැත්තේ අර පොඩ්ඩමයි සෙල්ලම් කරනකොට කරන දෙල්ලම තමයි සර්වඥාන්සේ කියන්නේ. සර්වඥාන්සේ කියනවා වැල්ලට ගිහිල්ලා පොඩි යමු වැල්ලේ මාලිගා හදනකොට ඒ වැලි මාලිගාවක් තාත්තගේ අතින් හරි අම්මා අතින් හරි කැඩුනොත් ඉස්ස පොළවේ ගහගෙන අඬලා ඒකට පුදුම විදිහට තරහ වෙනවලු අර තමන්ගේ ඒ වැලි මාලිගාව කැඩුවයි. සෙල්ලංගේ කැඩුවයි කියලා. මුන් සර්වචනanse සඳහන් කරලා තියෙනවා උණ්ඩ බඩගිනි වෙලා සෙල්ලම ඉවර කළාට උම්මත් කඩලලු ගන්නේ. නමුත් වෙන කෙනෙක් කැඩුවොත් පුදුමා ඒ වගේ වැලි මාලිකාවල් ටිකක් අල්ලගෙන තමයි මේ ජීවිතය ගත කරන්නේ. අර බොඩියෝම් කූරු ටිකක් කටවලා අරකොල ටිකක් වහලා හදන සෙල්ලම් ගෙවල් තියෙන්නේ. ආහන්නේ සෙල්ලම් ගෙවල් ටිකක් අල්ලගෙන තමයි මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, එහෙම නැත්නම් සත්ත්ව දාන, දණ්ඩා දාන, සත්තා දාන, කලා විවාද විග්‍රහ ඔක්කොම ਸਰවඥාන්ත කියනවා හිස් තුච්ච උදේකට. නමුත් ඒ ජීවත් වෙන වෙලාවදී අපි ඒක අල්ලගෙන ඉන්න අල්ලගෙන දිහා බලනකොට ඒ ඇල්ලිල්ලට වැඩි ඒක හරහා එන දුක්ඛඳ දිහා බලනකොට පෘතජ්ජනිය කියලා කියන්නේ පුදුමාකාර විදිහට දුක් වවන જાතියක්. දුක් බෝ කරන. නමුත් විස්තර කරලා පෙන්වුවාට පස්සේ තමන්ටම ලැජ්ජ හිතෙනවා හරියට උපේක්ෂාවට හිත වැටුණාට පස්සේ ඒ උපේක්ෂා වෙච්ච කෙනාට තේරෙනවා අපි හිතලා මතලා යම් කිසි දෙයක් කෙරුවා නම් ඒ කරපු සෑම දෙයකම දුකක් ඇති වෙනවා. එහෙම කිව්වහම හරියට තරහ යනවා විශේෂම චින්තකයන් සහ නිර්මාපක නිර්මාණ ශිල්පින්ට ඒ වගේම ප්‍රගතිය බලන අයට. නමුත් හිතනවා කියන එකට චේතනා කියන වචනේ ගත්තොත් හිතමතා කරන දේවල්ට අපි චේතනා කියලා කියන චේතනා කියන්නේ සංස්කාර. සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට කාටවත් තරහ යන්නේ නැහැ. තරහ කියලා කරන්න දෙයක් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒකට අපි මේ සංකල්ප වලින් මෙහෙवला මේ පැත්ත හොඳ පැත්ත මේ පැත්ත නරක පැත්ත කියන උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන මේ කලහ මේ විග්ඝහ මේ විවාද මේ දණ්ඩා දාන සත්තා දාන මේ පේසුඤ්ඤ මුසාවාද සේරම අපේ ඉපදිලා අවුරුදු 6කට පස්සේ අපේ හිතට වද්දාගත්ත යම් යම් සංකල්පතිය කෙරෙහි තියෙන බැඳීමට කරන කරන අවුලක් මෙතන තියෙනවා. ඒ නිසා සංස්කෘතියෙන් සංස්කෘතියට මාරු වෙච්ච විදිහට රටකින් රටකට මාරු වෙච්ච මිනිහට දැක් ගන්න පුළුවන් අපි එහෙදි කරන අගයන් ආඩම්බරයෙන් මේ රටේ මිනිස්සු ගාව නැහැ. අපිට සිද්ධ වෙනවා ඒ අගයන් ආඩම්බරවල මේ අගයන් ආඩම්බරවලට මාරු වෙන්න. ඒතකොට මෙහි තියෙන අගයන් ආඩම්බරයෙන් අපේ රටේ ගියාම ගන්නෙත් නැහැ. ඒ නිසා මේ සංකල්පයන් තැනින් තැනට බුද්ධිලයන් බුද්ධිලයට මාරු වෙනවා. නමුත් අර හැදිච්ච පරිසරයේම ඉන්න මිනිහා ඇවිත් පය නෙවෙයි ඇවිදපු නැති පයට එයා දන්නේ ගෙම්මැඩියා වාගේ ඒ ටික විතරයි. ඒ නිසා අසුවිරු ඥාන ඇති මනුස්සයාට ඇවිදලා පුරුදු වෙච්ච මනසට පෙන්න මේ සංකල්ප කියන දේවල් අර පෙරලෙන්නේ නැති ගලේ පාසි බැඳෙන්න වගේ එක තන තියෙනකොට ටැග් ඇහෙනකොට මෙට්ටහි වෙනකොට එන දේවල්. මේව භාවනා කරනකොට ඒ පාසි බැඳෙන්න වගේ එකතු වෙන දේවල් ගලවලා දාන එක. ආගන්තුක උපක්ලේශ ගලවලා දාලා හිතේ ප්‍රභාසරට යන්නේක කරන්න ගියාම තමන්ම එකතු කරගත්ත දේවල් තමන්ගේ අතින්ම ගලවලා දාන්න සිද්ධ තමන්ම ආසාවෙන් රස කරගත්ත ඒක දකින්න නම් ඒ සංකල්පවල තියෙන ආදීනව දකින්න ඕනේ. ඒ වගේම මම කුමන සංකල්ප සහිත පුද්ගලයෙක්ද කියලා බාහනදී දැක ගන්න ඕනේ. ඒ දැක ගන්න ගන්න අපිට ඉන්නේ අපේ කල්යාණ මිත්‍රයෝ විතරයි. අපි කල්යාණ මිත්‍රනික හැසිරෙනකොට අපේ කල්යාණ මිත්‍ර අපිට කණ්ණාඩියක් වගේ වෙනවා. එයාගේ කණ්ණාඩිය තමයි අපිට පේන්න පටන් අරගන්නේ මම මේ හැසිරලා තියෙන රාගයේ මෙහෙවීමක්ද එහෙම නැත්නම් මාන්නේ මෙහෙවීමකින්ද නැත්තම් සක්කාය දිට්ඨිය මෙහෙ වෙන්නේ. අපි ඔබ වසන් ගන්න කිව්වොත් කවදාකවත් අපේ ඒ සංකල්ප රාගය දැක ගන්න හම් වෙන්නේ නිසා භාවනා කරනකොට අපි කරන්න හදන්නේ පුළුවන් තරම් අපි මොකද්ද දැනට අල්ලාගෙන තියෙන්නේ. එහෙම නැත්නම් අපේ රුචි අරුචිකන් ටික අපේ සංකල්ප රාගය මොකද්ද කියලා මතු කර ගන්න හදන එකයි ඒකට කියන තියෙන රෝග නිర్ణය කියලා. ඒ රෝග නිర్ణය කාටවත් අපි වෙනින් කරලා දෙන්න මේකේ ලස්සනම වැඩේ තමයි මේ රෝග නින්නේ සිද්ධ වෙන්නේ අත්තරදි සිදු වෙනකොට විතරයි. වරදිනකොට, පරදිනකොට, හැප්පෙනකොට, හැල හැප්පෙනකොට තමයි අපේ ප්‍රകൃතිය මතුවෙන්නේ. අපි ඒව වසන් ගන්න ගියොත් ඇලහැපිලි නැති ජීවිතයකට යන්න ගියොත් අපිට ගොඩාක් කාලයක් ඉන්න වෙයි. Tamange තියෙන වැරදි දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, අයෝසමංචකාර දකින්න. ඒ නිසා භාවනාවේදී යම් තාක් පීඩාවටපත් වෙනවා. යම් තාක් වේදනාවටපත් යම් තාක් හිතවිලි එනවා නම් ඒ සෑම දෙයකින්ම අපේ සංකල්පවල පැතිකඩක් වෙනවා. නිසා විපස්සනා භාවනාවේදී කියනවා විපස්සනා භාවනා කරන කෙනාට දුකක් ආවනම් සිත දෙව්දුව ගෙට වැඩියා කියලා හිතා ගන්න කෙනා මොකද අපි මේ උත්සාහ කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. අපි ඉස්සරහට යන්න හදන්නේ දුක අයින් කරලා සැප හොයන්න නෙමෙයි. දුක පිළිබඳව පරිඤ්ඤය හාත්පසින්ම දැක්කන්න. ඉතින් අපි කියන්නේ මේ භාවනා කරන වෙලාවේදී කහින්න බෑ. කකුල රිදෙන්න බෑ. කොන්දේ අමාරු වෙන්න බෑ. ඒක මොකක්වත් නැතුව නිවනට ගියාට පස්සේ ආවට කමන්නේ ඉතින් මේ උගුරට හොරා බෙහෙත් බීලා මේ වැඩි කරන්න බෑනේ. වෙන්නේ මොකද්ද? හරියටම කියනවනම් ඊයේ වින්දට වැඩි දුකක් හෙට එනවා. හෙට වින්දට වැඩි දුවක් අනිද්දාට එනවා එන්නේ එන්නේ එන්නේ ඔක වැඩෙන්න වැඩෙන්න ඒකට මූණ දෙන්න දෙන්න තේරෙනවා ඒ දුකට මූණ දෙනකොට පුදුමාකාර ප්‍රතිශක්තියක් වැඩෙනවා දුක පිළිබඳව හැදෑරීමක් සිද්ධ වෙනවා ඒ දේ කරන්න කරන්න කරන්න මීට වඩා දුකක් හෙට වරෙන් කියන ඊට වැඩි දුකක් එන්න හොඳයි මොකද මේ දුක මරණ මොහොතේදී આવොත් අපි අසරණයි මැරෙන්න ඉස්සලා එන්න තියෙන දුක් ටික සේරම ගන්න පුළුවන් ඒකේ නඩ තේරෙන්න පටන් අර ගන්නවා මේ ඉවර වෙන්න හදන්නේ මොකද සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා තමන් කළ හෝ කරන අකුසල කර්ම නිත්‍ය ධම්ම වශයෙන් පරිසම්දෙනවා නම් හතෙන් එකයි ගෙවන්න ඕන. උපපජ්ජ වේදිනිය වශයෙන් ඊගාවාත්මට ගියොත් මගේ හතක් ගෙවන්න. ඒක නිසා අපිට මේ ආත්මෙදීම තියෙන පවු ටික ගෙවන්න පුළුවන් උනොත් ධිට ධම්ම වශයෙන් අමාරුයි. පැංගිරි, තිත්තයි. ඉච්ඡා බංගත්වයක් කරනවා හතෙන් එකයි ගෙවන්න වෙන්නේ. මැරුණොත් යන්න වුණොත් අඟුලිමාල වගේ කෙනෙක් එම ගියා නම් ආයෙ ගොඩේ එන්න බෑ. ඒක නිසා භාවනා කරනකොට ඉංගියක් තේරේ Tamanට මේ ජීවිතේ භාවනා යම් ප්‍රමාණයක් ඥාන පහළ වෙන්න ධානයක් ධානවට විපස්සනා ඥානයක් හෝ මාර්ග ඥානයක් පහළ වෙන්න නම් පුදුම විදිහට දුක්ගොජ දාන්න පටන් ගන්නවා. ලබනාත්මට තියෙන විතරක් එරියස් පිටින් දෙවන්න පටන් ගන්නවා. හොඳට දැනගන්න වැඩේ ඉවර කරන්නයි හදන්නේ. ගිනිපලියට නෙවෙයි දැන් මේ ණය ගත්ත ටික ගෙවලා දාලා ඉවර කරන්න හදන්නේ. ඒ මනසට ඇති වෙනවා ඒ වාගේම මුණදීමේ ශක්තියක් ඔක්කොම වරේ. මට මේ මම ලෑස්තිලාදී මගේ තරුණ වයසේදී ලඩක් නැති වෙලාදී ජීවිතේ ප්‍රථම යාමේදී පුළුවන් තරම් ගන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ දුකට මුණ දෙන්න පටන් ගත්තට පස්සේ පුදුම වැඩක් තියෙනවා දුක ඇඟිලි ගතිය නැතිලා. දුකේ තියෙන තිත්ත ගතිය නැතිලා යනවා. සතුටෙන් නුදුර මුහුණ දෙනකොට පැමිණි දුක් පැණිගහයි කියලා අපේ සිංහලයේ පරණ ලස්සන වචනයක් තියෙනවා. පැමිණි දුකට ලෑස්ති වෙලා යන්න ඔය කියන තරම් කටු කරෝසන නැහැ. දුවන්න දුවන්න එලවෙලව කන. ඒචා භාවනා කරන්න යන එකන යන්නෙම වෙන්දට වඩා දුකක් වෙනවා නම් හොඳයි කියලා. ඒකට තේරෙනවා අර පරිග්‍රහිතය කියලා මේ සැප හොයන ගතිය මේ සැපම ඉල්ලන ගතිය එන්න එන්න එන්න වෙනස් වෙනවා. එතකොට ඒක තියා වෙන කෙනෙක් දකින්න මෙයා මේ දුක නැති කරන්න හදන කෙනෙක් නෙවෙයි දුක වවන කෙනෙක් කියලා. ඒ වවන්නේ මොකටද මේ ආත්මේ කියලා දැම්මොත් හතෙන් එකයි. ඊගාවාත්මට යන්න ගියොත් අමාරුයි. ඒ නිසා ගෙන්නගෙන හරි කමන්නේ දුක් ඉඳගෙන යනකොට ඒ මනුස්සයාට අර ඒ දුකේ තියෙන පැංගිරි ගතිය නැතිලා චිත්ත ගතිය නැති වෙලා තේරෙන්න පටන් ගත්තාම තේරෙන්නේ අර නෙල්ලි ගෙඩියක් කනකොට හරිම පැංගිරි. කාගෙන කාගෙන යනකොට පැණි රහකින් තමයි ඉවර වෙන්නේ. බුලත් ටිකක් කන්න ගියාම හරීම තිත්තයි මුලදී. කාගෙන කාගෙන යනකොට කීඩායි. ඇල්කොහොල් වල පළවෙනි සිප් එක හරියම පළවෙනි ඩ්‍රෑම් එක වැදලා දෙක තුන යනකොට කිසිම ගාණක් නැහැ කුමාරපතවත් පැනලා කපරය දාන තැනට යනකම් යනවා දන්නේ. ඒ හැම තැනකදීම පටන් ගන්නකොට විශාල කඩපිම්මක් තියෙනවා. කඩයිමක් තියෙනවා. ඒ කඩේම මවාපෑමක් විතරයි. ඒක පැන්නට පස්සේ ওই චීන පැංගිලි ගතිය නැහැ. ඒ නිසා මේ ඒ පැමිණ දුක් පැමිණ රහයි කියලා ඉදිරියට යන මිනිස්යාගේ ජීවිතයත් දුකට බය ගත කරන මිනිහත් එයා බලනකොට කියන්න තියෙන්නේ දුකට මුහුණ දෙන්න යන මිනිහ එක සැරේ මැරෙන්නේ. දුකට බය ඉන්න මිනිහා හැමදාම මැරි මැරි උපදිනවා. හැම දුකකම එන්නත් කලින් මැරෙනවා. ඉතින් ඒක නිසා අපි මේ ජීවිතේ වැඩ ඉවර කරනවා කියලා හිතනවනම් ඒ පරිග්‍රහිතේ නැතුව මේ සැපමයි මට දුකක් නැහැ මම දන් දීලා තියෙනවා මට සීල් දකලා තියෙනවා භාවනා කරලා තියෙනවා මට දුකක් එන්න ඕනේ නැහැ කියන ඒ පරිග්‍රහිතේ නැතුව පුළුවන් තරම් එන්න තියෙන දේවට මූණ දෙන ශක්තියක් එන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි ඒ ධර්මතාවයට අසවල් තැන කියලා තැනක් නැහැ අසවල් වේලාව කියලා වේලාවක් නැහැ අසවල් පුරුෂයා පිරිස කියලා වෙනසක් නැහැ ඕනම තැනක ඕනම තැනක ක්‍රියාත්මක උතුරු කුරු දිවෙන්න ගියත් අකුණු කුරු දිවෙන්න ගියත් නැගෙනහිර ගියත් පතේට ගියත් ඒ ධර්මතාවය එකයි ඒ නිසා භාවනා කරගෙන කරගෙන යන මනුස්සයාට තියෙනවා අපි බුදුහාමුදුරු ඉන්න කාලේ ජේතවනාරාමයේ ඉපදුණා. දැන් ඉපදුණා ධර්මතාවය හරියට තේරුම් කරගත්ත නම් ධර්මතාවය ධර්මතාවය. ඒ නිසා අපි හිතනවා මෛත්‍රී බුදුහාමුදුරු දැකපුවාම එක්ස්ප්‍රස් බස් එකේ යන්න පුළුවන් කියලා. ඒ ඉතින් බොරු නිකන් කාලේ පැන යාමක් විතරයි. කවදා හරි මේ පරිප්පුව කණ්ඩෝ. ඒක නිසා ආයේ පැමිණි දුක් පැනිරහයි කියලා තේරුම් අරගන්න නම් අපි මේ එකක් නිසා එකක් ගෙවම් කරන ක්‍රමයේ තේරුම් ගත්ත දවසට මට හිතෙන්නේ නිවන් දකින්න ඕනේ ඒ ධර්මතාවය තේරුම් ගත්තට පස්සේ නිවනේ වගේ තමයි ඉන්නේ. ඒ වගේ මේ ධර්මතාවය තේරුම් ගන්න වැඩ කරන අනික් මනුස්සයලා පුදුම සම්බන්ධයක් ඇති කරලා දෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ ධර්මතාවයේ දිගට යනවා අපිට තියෙන එකට සාක්ෂියක් වෙන එක විතරයි. ඒ නිසා මේ කොටස් ඒ පරික්කහිත වගේ තේරුම් ගන්න යන්නේක ආධුනිකයට ටිකක් අල්ල ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරුයි. භාවනා කරලා යම් මට්ටමකට ගිය කෙනාට තේරෙනවා ඒ වෙලාවේදී මේ ධර්මතාවයේ තේරුම් ගත්තේ නැත්නම් අපි විහිං අපේ ආත්ම ශක්තිය පාවද පුංචි කරගන්න. දුර්වල කරගන්න. ඒ අල්ලගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් කෙලස් බලමුඩුව කඩාගෙන අර ගినాපු ශක්තිය ඉදිරියට යන්න පුළුවන් ගතියක් ඇති කරලා තියෙනවා. ඒ නිසා අපි ඒක අපි ඇති කරගන්නත් ඕනේ. අනික් අයට ඒක බෝ කරන්නත් ඕනේ. ඒ වගේම ඒ හරහා ඒ දුකේ තියෙන කටපරසනපති නැති කරන්නත් ඕනේ. එතකොට මේක නිකන් මේ භාවනා කරනවා කියන එක නිකන් විනෝදාංශයක් විතරයි. එහෙම නැතුව මහා තටමන දෙයක් නෑ. හැබැයි රණෙලි ගිඩි හපන වෙලාවෙ නම් තටමන දෙයක් තියෙනවා. ඔය කාරණ කාරණ යනකොට ඒ විනෝදාංශය බවටපත් වුණාට පස්සේ තමයි අපිට ඒ මේ භාවනා ජීවිතයේ රස විඳිනවා කියන මේ Brahmacharya එහෙම නැත්නම් මේ පැවිදි ජීවිතයේ යෝග ජීවිතයේ රස විඳින්න පුළුවන් වෙන්නේ. ඒ රස විඳිනේ හරහා අනිවාර්යයෙන්ම ඒ කරන්න තියෙන කෘත්‍ය කරලා දෙනවා. තමන්න තියෙන එක බාධා කරගන්න නැතුව ඉදිරියට ගෙනියන එක විතරයි. ඉතින් අන්නේ එවැනි දීකට අනුග්‍රහය පිණිසයි අද දවසේ මේ ධර්ම දේශනාව පැවැත්වියේ ධර්ම දේශනාව ඇසීමෙන් තමයි ලබන ලදී පෞද්ගලික අත්දැකීම් සාර්ථිය සහ මූල ධර්ම රාශී කාන්තේම මේ පරිග්‍රහිතේ අල්ලබදා ගැනීම නිසා අපිට පැමිණෙන දුකත් ඒක මේ නිසා මේක අතහැරීමේ ක්‍රමය අනුපූර්ව ක්‍රමය වටහාගෙන මේ ජීවිතයේ භාවනා ජීවිතයේ කොහොම රස මිහිර සහිත එකක් වඩපත් කරගන්න වීර්ය ශක්තිය ධෛර්ය සහිත එකක් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිය දිනාටම ජනසී මුදා වේවා කියන ප්‍රාර්ථනාව